ඉස්සරහට යන්න. මේක රටේ දිවිගන්නවා. දැයි ගෞරවනීය සංග්‍රහණික අවසරයි. නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි නිස්සාරණේ චාරිත්‍රාක් විදිහට බ්‍රහස්පතින්ද හැමදාම මේ වගේ ධර්ම දේශනාවකට රැස් වෙනවා. අදත් බ්‍රහස්පතින්ද දවසක් ධර්ම දේශනාවකටයි පෙළ ගැහෙන්නේ සියලු දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුන. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තයෝ කෝ මේ පොට්ටපාද ගත්ත භාව පටිලාපා කත මේ තයෝ හෝලාරිකෝ අත්ත භාව පටිලාභෝ මනෝමයෝ අත්ත භාව පටිලාභෝ අරූපෝ අත් භාව පටිලාභෝ තීති කල්පටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධර්ම දේශනාවට අපි මේ විදියට දාස් පින්ද රැස්වෙන හැම වෙලාවෙදීම ඒ ධර්ම දේශනාවන් දේශනාවලියක් විදියට සර්වඥ දේශිත සූත්‍රයක් මුල් කරගෙනයි පවත්වන්නේ ඒක අපි චාරිත්‍රාක් විදියට පවත්වනවා ඒ මේ වකවානුවේදී අපි පොට්ටපාද සූත්‍රය කියලා බොහොම දීර්ඝ සූත්‍රයක් ඒක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒකයි අරගෙන තියෙන්නේ ඒ සූත්‍රය අනුව අපේ ඉලක්කම් වල හැටියට අද අපි දේශනා මාලාවේ 21 වෙනි දේශනාවටයි මේ මුල පුරන්න හදන්නේ. අද සම්මත වර්ෂයෙන් අප්‍රේල් මාසේ 10 වෙනිදා බවයි සඳහන් වෙන්නේ 2014. ඉතින් මේ දක්වා පවත්තන් දෙවිච්චේ 21ක් දේශනාවලදී මේ සූත්‍රයට අදාළ මූලික පසුබිමත් කතා ශරීරයෙන් සෑහෙන කොටසකුත් අපි ගෙවම් කරලායි තියෙන්නේ. ඒක නිසා ආද ඉස්සලාම් වතාවට වගේ අහුම්කම් දෙන කෙනෙකුට ඉතින් පටන් ගන්නකොට අපහසුයක් වෙන්න ඉඩ තියෙනවා. මුල පිළිබඳව නිදානේ නැති නිසා, හඳුනා දීම දන්නේ නැති නිසා, මුල දේශනාවට සම්බන්ධ වෙච්ච නැති නිසා. ඉතින් ඒ නිසා ආදාපි මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන කොටසට ඉස්සර වෙලා ඒ අදාළුතින් සම්බන්ධ වෙන අය ගැන පිළිබඳ හැඟීමෙනුත් වගේම දැනටමත් මේ දේශනාවලියට සම්බන්ධ වෙලා නමුත් මතකයේ අලුත් කරගන්න කැමැති ඇත්තන්ගේ ප්‍රයෝජනෙ පිණිසත් අපි කෙටි මතක් කිරීමක් කළොත් මේ දීර්ඝ පොට්ටපාද සූත්‍රයේ සාකච්ඡා කරන්නේ පංචස්කන්ධයේ සංඥාස්කන්ධය පිළිබඳවයි. ඒක මතක තියාගත්තාම කතාවේ ගුණුව සූත්‍රයේ සාරය තේමාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් වෙනත් විදියකට මේක හඳුන්ලා දුන්නොත් සූත්‍ර පිටකයේ දීඝනිකායේ ගොඩාක් වෙලාවට පළවෙනි සූත්‍ර 10 සීලඛණ්ඩේ කිටට නම් කරලා තියෙනවා. ඒ නිසා මේ සූත්‍රවල යම් යම් තේමාවල් විශේෂණය කළත් සීලය පිළිබඳව විශාල විස්තරයක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට භික්ෂු සීලය, භික්ෂුණී සීලය, සාමණේර සීලය, දාස සීලය, අට සීල, පන්සිල්, පොසුත අටහංග සීල ආදී සීල පිළිබඳ හැඟීමක් ඕනේ නම් මේ කොයි සූත්‍රයක නමුත් ඒකට අවස්ථාවක් ਸਰවචන්සය අරගෙන සෑහෙන දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒ නිසා මේ පොට්ටපාද සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ සීලඛණ්ඩකේ පළවෙනි සූත්‍ර 10යි. ඒ එහිලා මේ සූත්‍රය සංඥාව පිළිබඳවයි විකාශය වෙන්නේ. මේකට ජවනිකා කීපකින් තැදිච්ච චිත්‍රපටයක් මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් නාටකමක් තියෙන්නේ, නාට්‍යයක් තියෙන්නේ. පළවෙනි ජවනිකාව මෙහිමයි විස්තර වෙන්නේ. සර්වචන් වහන්සේ සවැත්නුර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක උදේ මේ වාගේ වෙලාවක පිටපාතේ සඳහා සිවුරු පෙරවලා පාත්‍රයේ හොදලා පාත්‍රය අරගෙන පිටපාතේ මඟට වඩනකොට කල්පනා වෙනවා කල් වෙලා වැඩි කියලා. ඒ කල් වේලා වැඩිකම නිසා සරුවචන් වහන්සේ අසල තියෙන පොට්ටපාද කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට ගොඩ වෙනවා. බොහොම සුහද ගතියක් තිබිලා තියෙනවා. අද වගේ සියන්නිකායේ අමරපුරනිකායේ රාමඤ්ඤනිකාය වගේ නිකාය ගාකණිලක් නෙවෙයි. සරුවච්චන් වහන්සේ අන්‍යතර පොට්ට තීර්ථකයන්ගේ ආරාමයකට ආරාධනාවකින් තොරව වඩින්න පුළුවන් තරම් විවුර්තකමක් තිබිලා තියෙනවා. යනකොට පොට්ටපාද පරිබ්‍රාජක ඇතුලේ පිරිස කයකෝ සංඝාවෙන් කතා කරමින් ගත කරනවා. පොට්ටපාද පරිජ්ජකය දුරදීම දකින්න සර්වචනාංශය වඩනවා පිළිසෙට කියනවා. සර්වචනාංශයේ පැමිණීම ස්වාගතයක් මංගල කාරණාවක් අපි නැවත නැවත අපේක්ෂා කළ යුත්තක්. නමුත් උන්වහන්සේ මේට වඩින එකක් නැහැ. අපි මංගලු කඩේ වගේ කෑ ගහ හිටියොත් සා නිස්සද්ද වෙලා නිස්සද්ද වෙලා නිස්සද්ද වෙලා කියලා බොහෝම පිරිස බොහෝම කීකරු කර ගන්නවා. මේ සර්වචනාංශය ඇහෙනවා මේ කලබගෑනිය. සර්වචනාංශය ගිහිල්ලා වැඩලා ආසනේ අරගෙන කොට්ටපාදෙන් අහන කොට්ටපාද මම එනකොට කිනම් කතාවේදී හිටියේ මගේ පැමිණීම නිසා කිමන කතාවක අඩාල වීමක් සිදු වුණාද කියලා. පොට්ටපාද පරිප്രാජකයේදී කියන අවසරය සුමිත් ස්වාමීන් වහන්සේ අපි ඒ කර කර හිටෝ ඒ අනවශ්‍ය කතාවෙන් කාර්යයක් ඇත්තේ නැහැ. ඒක අපිට ඕන වෙලාවක ඔබ වහන්සේට සාකච්ඡා කරලා ජීවිස ගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ කෙනෙක් අපේ තැනට වැඩම කරාට පස්සේ මට ගිහිල්ලා වහන්න තරම් වටින ප්‍රශ්නයක් තියෙනවා මට ඒකට අවසර දෙන්න පස්සේ අර අඩාල වෙච්ච ගැන කතා කරමු කියලා ලස්සන පසුවිමක් ජවනිකාවක් මේ සූත්‍ර ආරම්භයේ තියෙනවා. ඒතර පසරුවචනාංශේ නිසද්ද භාවයෙන් පොට්ටපාද පරිප්‍රාජකයාගේ ප්‍රශ්නෙට ඉඩ දෙනවා. එතකොට පොට්ටපාද පරිප්‍රාජකයා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි පසුගිය දවසක උගත් භික්ෂුන් වහන්සේලා නැත්නම් පැවිදි වෙච්ච ඇත්තෝ එක එක තීර්ථ ආරාමවල පැවිදි වෙච්ච ඇත්තෝ ශාස්ත්‍රීය කටයුතු කරන්නේ නැත්නම් ආගම ධර්මය අදහන නැත්නම් කුතුහල ශාලාව එකතු වුණාට පස්සේ එක්කෙනෙක් ප්‍රශ්නයක් කරා මොකද්ද මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා දන්න ප්‍රමාණෙන් මේක සාකච්ඡා කරා. මත හතරකට අඩු වුණා ස්වාමීන් වහන්සේ කට්ටියක් කිව්වා මේ සංඥාව කිසිම හේතුවක් නැතුව අහේතුකව පහළනවා හේතුකව නැති වෙලා යනවා ඒ නිසා හේතුක වාදයකින් තමයි සංඥාව හඳුල්ලා දුන්නේ දෙවෙනි කෙනා කිව්වා නෑ නෑ නෑ සංඥාව කියන්නේ ආත්මයයි ආත්මය කියන්නේ සංඥාවයි සංඥාව ඇතුළට ආත්මය තියෙනවා ආත්මය ඇතුළට සංඥාව තියෙනවා. නිසා ආත්මය සහ සංඥාව සමානයි කියලා. තව කෙනෙක් කිව්වා නෑ නෑ ওই දෙකම වැරදි. මේ ලෝකේ ඉන්නවා ඊ타ත්ම බලවත් අභිඥා සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ එයත් කැමැති පරිදි අනුන්ගේ හිත් වලට සංඥාව ඇතුල් කරනවා. එතකොට ඒගොල්ලෝ සංඤී වෙනවා. ඒගොල්ලෝ සංඥාව අයින් කරපුවාම ඒගොල්ලෝ විසඤ්ඤ වෙනවා. ඒක නිසා මේ කෙනෙක්ගේ සංඥාව තීන්දු වෙන්නේ බණ භාවනා කරන්නා වූ ආධ්‍යාත්මික ගුණ දිනු කරා වූ අභිඥා බල සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අතේ කියනවා. තුන්වෙනි හතරවෙනි පිරිසක් කතා කරලා කියලා නෑ නෑ ඒක නෙවෙයි මේ අපේ සංඥාව අපිට අතුල් කරන්නේ ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ නැත්තම් බ්‍රහ්ම පදාර්ථය. ඒක නිසා බ්‍රහ්මට කැමති වෙලාවට ਸਰබලධාරී දිව්‍යන් වහන්සේට කැමති වෙලාවට ਸਰවව්‍යාපී ਸਰව බහුම දිව්‍යන් වහන්සේ ඒ කෙනාගේ ඔළුවට ඒ සංඥාව දානවා. ඒකෝට එයා සංජී වෙනවා. ඒ දෙවියන්ගේ මනාපරදී අයින් කරනවා. ඒකට විසඤ්ඤ වෙනවා. අසඤ්ඤ වෙනවා කියලා. ඉතින් මෙච්චරයි ස්වාමීන් වහන්සේ එදා මතුවෙච්ච මත මම මේ පිටස කොනකටලා අහගෙන විතරයි හිටියේ මම මත ප්‍රකාශ කරේ නෑ. නමුත් මට මතක් වුණා ඔබ වහන්සේ හිටියානම් එදා මේකේ තීන්දුවක් ගන්නවනේ. එදා අපි මත හතරකට ඇවිල්ලා අතිරනව නතර කරා කියලා. ඊට පස්සේ සර්වචන්සේ සඳහන් කරනවා මෙවැනි මත හතරෙන් මම අහේතුක අප්‍රත්‍යයෙන් සංඥාව පහළ වෙනවා කියන එක මුලින්ම අයින් කළා දානවා. ඒක තමයි නාස්තිකම වාදී ලෝකේ තියෙන අහේතුක වාදේ. කීවට පස්සේ සර්වචනාංශේ ඒක පිළිබඳව විග්‍රහයක් කරනවා. ඊතුරු සංඥා පිළිබඳව ඒ විග්‍රහ කරලා පොට්ටපාදෙන් අහනකොට පොට්ටපාද පරිබ්‍රාජකය විස්තරය හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මේ සංඥාවයි ආත්මයයි එකද ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ඒ කියන්නේ යත්තර දෙවෙනි මතේ එදා අනුමත නොකරට ඉඳලා තිනවා සංඥාව කියන්නේ ආත්මය ආත්මය කියන්නේ සංඥාව කියලා. සර්වචනාංශය ඒකට ඔව් කියන්නෙත් නැහැ නෑ කියන්නෙත් නැහැ. අද සාමාන්‍ය උගතික කියන සමාලාට සංඥාව කියන්නේ ආත්මය නෙවෙයි ආත්මය කියන්නේ සංඥාව නෙවෙයි කියලා කියන්න ඉඩ තිබුණා. මොකද අපි ආත්මය පිළිගන්නේ නැතිවයි කියන බුද්ධ ධර්මයක් නේ අදාහගෙන තියෙන්නේ. ඒ සර්වචනාංශයම කියන්නේ සර්වචනාංශ කියනවා කොට්ටපාද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔබ ආත්මය කියලා මොකද්ද පිළිගන්නේ කියලා. සංඥාවයි ආත්මය සමානද නැද්ද කියන්නේ ඉතින් ඔබ ආත්මය කියන්නේ මොකටද කියලා. එතකොට පොට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ මම ආත්මය කියලා කියන්නේ රූපී ඕලාරික ආත්මයට ආහාර කෑම ගන්න අංග ප්‍රත්‍යංග සහිත මේ කායයටයි ආත්මය කියන්නේ. ආ ඒකනම් ආත්මය ඒකනම් සංඥාවයි ආත්මය වෙනයි. මේක වෙනම වැඩ කරනවා මේක වෙනම වැඩ කරනවා. ඒක සර්වඥාන්සේ බොහොම නිත්‍ය ඒකාන්ත උත්තර දෙනවා ආත්මේ රූපී ඕලාරික අංග පච්චංග සමන්නාගත කන ඕලාරික ආහාර කන එකක් නම් ඒක නෙවෙයි සංඥාව කියන්නේ. ඒ උඹ කියන ආත්මයේ සංඥාවේ දෙකක්. ඒකල පොඩි ඉඟියක් දෙනවා. පුට්ටපාද සංඥාව කියන එක මත කතා ගොතන්න බෑ. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ උපදිලා චිත්තක්ෂණයක වෙනස් බවටපත් වෙලා මැරෙන්නේ ඒක නිසා ඒකට නම්ව නම් පටබඳින්න ලේබල් ගහන්න අඳුනගන්න මගේ කියාගන්න සාක්කුවේ දාගන්න කරඬුක තියන්න වඳින්න තරම් ඉන්නේ නැහැ සංඥා වෙනස් වෙනවා කිය. නමුත් මේක පොට්ටපාදට ඇඟ වෙන්නේ නැහැ දැන වෙන්නේ නැහැ. ඊට කියන අවසරයි ස්වාමීන් වහන්සේ ආත්මය කියලා කියන්නේ ඕලාරික ආත්ම භාවය නෙවෙයි මනෝමය ආත්ම භාවය. ඒක සබ්බංග පච්චංග සමන්නාගතයි මනෝමයයි ආත්ම භාවය කියලා. ඒතර බුදුරජාණන් කියනවා උඹේ ආත්මය මනෝමයයි කියලා වර්ණනනවා නම් සංඥා වෙන එකක් ආත්ම වෙන එකක් පොට්ටපාද මේ සංඥාව ඔහොම ලේබල් කරන තරම් හිටින එකක් නෙවෙයි. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ඉපදිලා චිත්තක්ෂණයකින් විපරිණාමයටපත් වෙලා වෙන දෙයක් මැරලා යන්නේ. ඒ චේතිත් පොට්ටපාද කියලා නෑ ස්වාමීන් වහන්සේ ආත්මය කියලා කියන්නේ රූපිත නෙවෙයි, මනෝමයත් නෙවෙයි, අරූපී <coughs> සංඥාමයයි කියලා. ඒතකොට බුදුජානනාච කියනවා උඹ වර්ණා ගන්න ආත්මය අරූපී සංඥාමය නම් ඒකත් සංඥාව නෙවෙයි, සංඥාව ඒකත් නෙවෙයි. පොට්ටපාද සංඥාව එහෙම කියන්න තරම් ලේබල් ගහන තරම් අරගෙන තැම්පත් කරන තරම් තියෙන දෙයක් නෙවෙයි. පොට්ටපාද තේරෙන්නේ නැතුව අහනවා ස්වාමීන් වහන්සේ මවන්නේකට මේ සංඥාව සහ ආත්මය තේරුම් ගන්න බැරි වේද කියලා. පොට්ටපාද බුදුරජාණන් කියන උඹ වගේ මිනිස්සුෙකුට මිත්‍යා දෘෂ්ටිකයෙකුට මිත්‍යා සංකල්ප ඇති කෙනෙකුට නොමනා විදිහට කල්පනා කරනකොට කදාකත් ආත්ම භාවයේ හෝ සංඥාව හෝ තිකේ සමතුලිත භාවය හෝ අඳුර ගන්න බෑ කියලා. යතුනද දීර්ඝ කතා රාශියක් යනවා මම මේ සමාලෝචනයක් වශයෙන් මතක් කරේ. පස්සේ පොට්ටපාද නැවතත් දැන් ඊට පස්සේ සරුවචනංශේ නැගිටලා පින්නපාතේ වයි. පින්නපාතේ වැඩියට පස්සේ දැන් පොට්ටපාදගේ ගෝලියෝ ටික ඔක්කොමත් එක පොට්ටපාද නතර වුණාට පස්සේ ඒ සේරම පොට්ටපාදට අඩයටකින් අනිනවා වගේ හෙල්ලකින් අනිනවා කියනවා මේ සරුවචනංශ කියන්නේ අන්‍ය තීර්ථකෙක්. ඇවිල්ලා කියන කියන දෙයට එහෙයි කියනවා. ඒතකොට මොකද්ද අපි මේ කරගෙන යන නිකාය ඇති වටිනාකම? එහෙමද කටයුතු කරන්න ඕනේ අපිට නායකත්වයක් දෙනවනම් කොන්දක් තියෙන්න ඕනේ නේද? ඒකට වාදන ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කියන කියන දිකට එහි එයි කියනවා කියලා වට කරගෙන ගන්නවා. ඒක පොට්ටපාදි කියන ටික හරිනම් මිනිස්සු මොකද්ද වාදන ගන්නේ? බුදුහාමුදුරු කියන්නේ හරිනම් මොකද්ද වාදන ගන්න කියලා තමන්ගේ ගෝලිය ටික නතර කර ගන්නවා. නමුත් පේනවා පොට්ටපාදිට දවස් දෙකක් තුනක් නිින්ද ගිහිලා තියෙන මේ ප්‍රශ්නෙත් එක්කම. දවස් තුනක් ගියාට පස්සේ හත් සාරිපුත්ත කියලා චිත්තහත්ත කියලා තවත් ගෝලෙකේ කාය යනවා සර්වඥන්සේක. කිහිල්ල ඉවරලා ආයසරයක් මතක් කරලා බැගෑපත් වෙනවා මට මේක තේරුම් ගන්න ඕනේ. මේ අபிසඤ්ඤා නිරෝධය හෝ සංඥාව ආත්මයේද ආත්මයේ සංඥාවද දෙක එකද දෙක වෙනස්ද කියලා තේරුම් ගන්න ඕනේ කියලා ආය සල්ලාවයක් පටන් ගන්නවා ඒක හරියට තුන්වෙනි ජවනිකාව වගේ. එතෙන්දී එතෙන්දී ඉස්සර වෙලා පොට්ටපාද පටන් අර ගන්නවා ලෝකේ සාස්වතද අසාස්වතද ඇති දෙයක්ද නැති දෙයක්ද තථාගතයන් වහන්සේ මරණය මැසේ ඉන්නවද තථාගතයන් වහන්සේ මරණය මැත්තේ නැද්ද ඉන්නව නැද්ද දෙකමද ඉන්නව නැද්ද දෙකම නැද්ද ආදි වශයෙන් අභ්‍යාගත ප්‍රශ්න. තරොත්යන්සේ එකක් කර එකක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා පොට්ටපාදට පොට්ටපාදෝ එකකින්වත් මිනිසෙකුට භාවනා කරන්න හිත දෙන්නේ නැහැ ඉදිරියක් නැහැ කෙලවරක් කරගන්න බෑ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න මම සාකච්ඡාවට ගන්නෑ. සර්වඥාන්සේ සරුවච්චන ඕන දෙයක් විසඳන්න එපායි. නමුත් සරුවච්චන් කියනවා විශ්දන්නේ නෑ. ඒක පොට්ටපදානම ඇයි කියලා කියපම කියන කිසි තේරුමක් නෑ. භ්‍රමචාරීකට තුරු දෙන්නේ නෑ. ගමනක් නෑ. ප්‍රතිපදාවක් නෑ. නිකන් මේ පිදුරු කන්නා වගේ වැඩක්. කෙලවරක් කරන්න බැරි දෙයක්. මේ ප්‍රශ්න බාර ගැනීමෙන්ම වැරදි මිත්‍යා දෘෂ්ටිය බාරගත වෙනවා කියන්නේ. ඊට පස්සේ පොට්ටපදාන ඔබ වහන්සේ එහෙමනම් මේ කළ යුත්තක් ආස්ස සාධනීය දෙයක් සර්වඥාන්සේ පණිවිඩයක් විතර ලෝකෙට ප්‍රකාශ කරනවාද කියලා. ඌ කියලා කියනවා. ඊට පස්සේ මම මේ ලෝකෙට ආයේ පණිවිඩයකට තමයි ඌවට නෙවෙයි. මොකද්ද ඔබ වහන්සේ කියන්නේ? මම කියන්නේ මෙච්චරයි දුකේ දුක්ඛ සත්‍යයක්. ලෝකෙ කියන්නේ දුකක්. මේ දුකට හේතුව මේ දුක පිළිබඳ තියෙන තෘෂ්ණාව. ඒ නිසා ඒ තෘෂ්ණාව නැති කරන තැන නිරෝධයක් තියෙනවා. නිරෝධ මාර්ගයේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට අහන මොකක්ද ඔබ වහන්සේ දැන් මේ වගේ අපි දන්නේ නැති හද කර්ණ හතරක් ඉස්සර කරගන්න හේතුව. හේතුව මොකක්වත් නෙමෙයි මේක දැනගත්ත ගමන් මනස වැඩ පටන් ගන්නවා, භ්‍රමචර්යයක් පටන් ගන්නවා, ප්‍රතිපදාවක් පටන් ගන්නවා, සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඥාණය ඇති මිනිස්සේ. ඉන්සේක සාධනීයයි. ඒක තැනකට යොමු කරන සුළුයි. ඒකටයි මම කතා කරන්න කියලා. චතුරාර්ය සත්‍ය දේශනා කරන්නට අවස්ථාවක් සරුවචනාංශය අර ගන්නවා මේ තුන්වෙනි ජවනිකාවේදී. ඊට පස්සේ සරුවචනාංශේ පොට්ටපාදට විස්තර කරනවා මේ සාමාන්‍ය ඕලාරික රූපී ආත්ම භාවයක් ඇති අමු ගිහිය නැත්නම් අමු පෘ탁ජනෙක් කොහොමද තෘෂ්ණාව අයින් කරන්නේ කියලා. නැත්නම් තෘෂ්ණාව අයින් කිරීමේ වැඩපිළිවෙලකට ප්‍රතිපදා විස්තර කරනවා. ඒ විස්තර කිරීමේදී ਸਰවචත්තන්සේ ආයසරයක් අර පොට්ටපාද ප්‍රතික්ෂේප කරව කාරණාවක් එළියට ගන්නවා. ඒකෙදි කියනවා තයෝ මේ කෝ මේ පොට්ටපාද අත්ත භාව පටිලාභා. මට පේනවා පොට්ටපාද මම පිළිගන්නවා මේ ලෝකයේ පෘථග්ජනයන් අතර අඥානයන් අතර ධර්ම ප්‍රතිපදාවක් නැත්නම් අතර ආත්මයයි කියලා පිළිගන්න වේදිකා තුනක් තියෙනවා එක එකනාගේ මට්ටම් වල හැටියට. හැබැයි තුන් දෙනා භවයේ ඉන්නේ. ඒක නිසා මම පිළිගන්නවා ලෝකයේ ආත්ම භාව ප්‍රතිලාභ තුනක් තියෙනවායි කියලා. ඒ ආත්ම භාව ප්‍රතිලාභ තුනම මම වරණගනවා. හරියටම කොටු කරලා කියනවා හැබැයි කියලා කියනවා මේ තුනම ප්‍රතික්ෂේප කරන්න. ප්‍රහාණය කරන්න. අතහරින්න කියලා. දීල් දාන්න ඕනේ කියලා. ඉතින් ඊට වැදගත් මූලධර්ම දෙකක් මතුවෙනවා. එකක් තමයි යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන නම් ඒක හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ගන්න දෙයක් නැහැ. ඉගෙන ගන්න නැතුව ප්‍රතික්ෂේප කරුවොත් බාහිර ප්‍රතික්ෂේප කරන්නේ හුදු සද්ධාවට ප්‍රතික්ෂේප කරන්නේ ආපහු සැරයක් ඒ ප්‍රතික්ෂේපය තමයි වහලා ගන්නවා. යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන හොඳටම මේක හදාරන්න ඕන එක තමයි ගමින්තොටේ කියන්නේ කාටද හතුරුකමක් කරන්න ඕන හොඳට යාළු වෙන්න. යන්නට පස්සේ ගුගනහරෙන්ම කපතයි. බුදියාගෙන ඉන්නකොට දීපුවාම ආය නැගිටින්නේ නැති වෙන්න දෙන්න නම් ඉතලා හොඳට යාළු වෙන්න. ඒ නිසා අපි වටේ ඉන්න යාළුවෝ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔය කිසි කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ අපේ අභිවෘද්ධියට නෙවෙයි. ඒ මිනිස්සුත් අභිවෘද්ධිය දන්නේ නැති කට්ටිය ඔය එන්නේ අපි බුදිය ගත්තට පස්සේ උගනහරි කපන්න තමයි. කිසිම යාළුවෙක් නැහැ බුදුහාමුදුරුවෝ ඇර. බුදුහාමුදුරන්ගේ යාළුකම කියන්නත් බෑ උන්වහන්සේක පැත්තකින් නම් කල්යාණ මිත්‍රන් වහන්සේ කියලා කියනවා. හැබැයි උන්වහන්සේ කියන්නේ අපිට ත්‍රිපල කතාවක්. අරලු බුඩු නෙල්ලි වගේ රස නැහැ. අනික් යාළුවෝ වෙලා කටට දාගෙන වරෙන් මචං මාමෝදේ යන්න කියලා කියනවා. කවදාකවත් මතක තියාගන්න මේගොල්ලෝ මාරපාක්ෂිකයි. මේගොල්ලෝ කෙලස්. මේගොල්ලෝ ඉන්නේ හොඳ වෙලා බල්ලා හීන්තනින් මිරිකණ්ඩායි. ඒක නිසා කවුරු හරි කාගෑරි හීන්තනින් මිරිකණ්ඩ ඕනේ නම් කරුණාකරලා අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හොඳට බලන්න. සරුවචන මේ ආනාපානේ අංග ප්‍රත්‍යංග බලන්න කියන්නේ ව්‍යංජනන ව්‍යංජන බලන්න කියන්නේ ආනාපාන ගිනිලා කරඬුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙවෙයි ආනාපාන ප්‍රතික්ෂේප කරන්නයි. ඒ ප්‍රතික්ෂේප කරුවෙන් තමයි අපි ඊටහාට යන්නේ. එතන ඉඳලා ධර්මචනාංශේ මේක තමයි එක. මේකෙන් ගත යුතු එක සන්දර්භය තමයි යමකින් ගැලවෙන්න ඕනේ නම් යමකින් දුරවන් වෙන්න ඕන විමුක්තිය ලබන්න ඕන ප්‍රහාණය කරන්න ඕන ඒ ප්‍රහාණය ලබන්න ඕන දේ පිළිබඳව මුලැමැද අග අංගප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය විස්තර සේරම දන්න තරමට දැනගෙන ප්‍රහාණය කළොත් ආයෙන්නේ. ඒක බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා කැලයක් ගිනි ගත්තට පස්සේ ආයෙ ගිනි ගන්නෑ. ගිනි ගන්න දැවෙන ඔක්කොම දැවුනට පස්සේ ආයෙ ගිනි ගන්න. ආයෙ ගිනි තිබ්බත් ගිනි ගන්නෑ. අතනින් මෙතනින් ගිනි අරගත්තට ආයෙ ගිනි ගන්න. ඒක නිසා මේක සම්පූර්ණ ප්‍රහාණයට නම් දැනගන්න ඕනේ. ඒක. දෙක මේ කියන අත්භාව ප්‍රතිලාභ තුනම ප්‍රතිලාභණං වලින් තමයි සරුවචන්සේ සඳහන් කරන්නේ. දැන් අපි ගත්තොත් අපිට ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවය ඒ ආත්මාත්ම භාවයේ මේ මට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි මේ කය ආත්මයයි කියලා හිතාන රූපලාවන්‍ය හදාගෙන භෞතික ලෝකේ දියුණු කරන භෞතික සම්පatti වලන අමන තක తీරු මාරි මෝඩකම තමයි පළවෙනි ආත්ම භාවය. ඒකට කියනවා රූපී ඕලාරික ආත්ම භාවය කියලා. දෙක මනෝමය අර්ථ භාව ප්‍රතිලාභය ඒක රූප ලෝක රූප ධ්‍යාන පෙන්වනවා. තුන අරූපී ආත්ම භාවයේ අරූප ධ්‍යාන පෙන්වනවා. ඉතින් මේ තුන බලනකොට කෙනෙකුට හිතුනොත් අරූපී ධ්‍යාන වලට වැඩිය බාලයි පහත් කුලේ අඩු කුලේ එකක් තමයි රූප ධ්‍යාන කියලා. ඒක තමයි ලෝක පිළිගන්නේ. ඊට පස්සේ රූප ධ්‍යානවත් නැති පෘ탁ජනය රූප ධ්‍යාන වල පැත්තෙන් බලනකොට අඩු කුලේ පහත් කුලේ පහත් තුච්චයි කියලා හිතෙනවා. ඒක නිසා කෙනෙක් හිතනවා අනේ මම තාම ධානයක් ලැබලා නැහැ රූපී ධානයක්වත් අනේ මම අරූප ධ්‍යාන ලැබලත් නැහැ. අනේ මම කවදාකවත් ඒක නිසා අදි සංඥා නිරෝධයකට යන්නෙත් නැහැ. අනේ මට කවදාකවත් තුනක් ලබන්න බෑ. අමු මම ගියා. අමු මම රූපී ආත්ම භාවය පිළිගන්න කෙනා කියලා. නමුත් සර්වඥයන් කියනවා ඒකත් ප්‍රතිලාභයක් මේ manussකම ලැබුණෙත් කියාත්ම පින් කරපු හින්දා. අහම්බෙට හම්බෙච්ච ගන්න නෙවෙයි. ඒක නිසා නිකම්ම නිකං අමු ගියා වුණත් අමු පුතඥනවත් මිනිස්සෙක් කියලා කියන සෙල්ලමක්. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් ඒ මිනිස්සේ අබෞද්ධයි කියලා හෝ මිනිමරුවෙක් කියලා හෝ අපරාධකාරයෙක් කියලා හෝ manussකමට නම් අඩු කරලා කතා කෙරුවොත් සාගහන. ඒ හියුගෝ කියන මිනිසයා බටහිර ලෝකේ යා කිව්වා මිනිස්සෙක් මිනිස්සෙක් මරුවයි කියලා තව මිනිස්සෙකුට ඌට මරණ දඬුවම තීන්දුව කරන්න කිසිම අයිතියක් නැහැ කියලා. දේව නීතියට බෑ කියලා. මිනිස්සෙක් තව මිනිස්සෙක් මරුවයි කියලා ඌට මරණ දඬුවම දෙන්න කිසිම නීතියකට අයිතිවාසිකමක් නැහැ. එයා ඒ නිසා මරණ දඬුවම් මිනිස්සු වෙලිවෙන් පුදුමාකාර සටනක් කරා මානවවාදීව. ඒ මිනිස්සු මිනිස්සු බර එක වෙනම කතාවක්. අනික් මිනිස්සුන්ට කොහෙද තියෙන සදාචාර මිනිස්සු දෙව්ව වරන්නේ. එහෙමයි කියන්නේ. ඒ ඔක්කොම තිරිසංගති. දරුවචනන්ද කවදාකත් හොඳ හිතන්නේවත් නැහැ. මොන අපරාධයක් කළොත් ඒක මිනිස්සෙක්. නැත්තම් කොහොමද බුදුහාමුදුරෝ අනුගුලි මාර්ගයේ කකුල් දෙක ගාවට යන්නේ? නැත්තම් කොහොමද බුදුහාමුදුරෝ මේ හෙළුවෙන් එන පටාචාරාවට නංගි කියලා කතා කරන්නේ? අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට මේ අර පන්සලේ භාවනා කරන එකට මේ පන්සලේ භාවනා කරන එක වැඩි කියලා කියනවා. සමත භාවනා කරන එකට වැඩි විපස්සනා භාවනා කරන එක හොඳයි කියලා කියනවා. භාවනා කරන එක නා හිතන සිල් රකින්න එක නඩේ මම හොඳයි කියලා කවදාකවත් ගොඩේමනක් නැහැ. කවදාකවත් ගොඩේමනක් නැහැ. මොකද මනුස්සකම නැහැ ඊට පස්සේ. ඊට පස්සේ මේ භාවනා කරන්නේ නැති මනුස්සයෙකුට ගැඩවිල්ලකට වගේ සලකන්නේ. ගැරන්ඩි හැවකට වගේ සලකන්නේ. මොකද මේ මනුස්සයා මේ භාවනා කරන්නේ. අපි එවනේ අපි භාවනා කරනවා කියලා මේ මාන්නකාරකම් කිසි දෙයක් ගන්න බෑ. ඕලාරික ආත්ම භාවයේ පවා බුදුහාමුදුරු ප්‍රතිලාභයක් විදිහට සලකන්නේ. මේක තියෙනවා නම් බුද්ධ ආගමක් ඕනේ නැහැ. මිනිස්යන් අතර මේ සමතල භාවය કોઈ අපරාධය කරත් එමස හදන්න විනය නීති ටිකක් තියෙනවා. ඒ විනය නීති රකින්න ක්‍රියාත්මක කරන්න ඕනේ විනයගරුක මිනිස්සු. අමනේෝ නෙවෙයි. නීති අතර ගත්ත අමනේෝ නෙවෙයි. බුදුහාමුදුරු කවදාකවත් ඒක උදාහරණ දෙන්නේ නිසා සදාචාරය සහ විපස්සනා දෙක ගලපු එකම සාස්ෘණ වංශයේ බුදුහාමුදුරෝ උන්වහන්සේ සියලු බලතල දුන්නේ තමන් උපයා ගන්න ඕනේ. ඒ හොඳටම දන්න කෙනා. ඒක නිසා සාමාන්‍ය ආත්ම භාවයක් පැටලාභයක් ලැබුව කෙනෙකුට පවා ඒක ප්‍රහාණය කළ යුතුයි. දුරු කළ යුත්තේ ඒක වෙනම කතාවක්. නමුත් ප්‍රතිලාභය කියන වචනේ පාවිච්චි කිරීමෙන් පේනවා කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා අයින් කරලා නැහැ. මේක ගොඩාක් ගැළපෙන්නේ කාන්තාවක්සේ. කාන්තාවන් ගොඩාක් පසුබාලා ඉන්නවා. මොකද හැම දෙයකින්ම කෙනෙහිනවා. හැම පැත්තෙම කියනවා අර කරන්න බෑ මේක කරන්න බෑ කියලා. ඒ බුරුමෙදි මට මතකයි ඒ දැන් මං ඉන්න කාලේ වෙනකොට ඔය භික්ෂුණී ශාසනය පිළිපීම පිළිබඳව නැත්නම් කාන්තායිචින් පිළිබඳව උතුමාකාර රැල්ලක් ගියා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ එකක් කරත් අහුවෙන්නේ උන්වහන්සේ කියනවා ඒ මතක් කරපු වෙන ඕන මහත්තයට කැනේඩියන් දොස්තර නෝනා කෙනෙක් කතා කරේ මිනිස්සු රහත් වෙන්න බොයි ඉන්න තැන ඇති. උට කහරෙද්දක් ඇඳයි කියලා ඕ භික්ෂුණී උණයි කියලා මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. උතන ඉඳගෙන කරත හැකි. උඹ එතෙන්ද ගිහලා මම දැන් භික්ෂුණීත්වය ලැබුණයි කියලා පඬිත වුණොත් වෙන්නේ උඹ නැති මාන්නකාරකමක් කියලා. තුෝ තියෙනක පුළුවන් කරගෙන යන්න ඕන දෙයක්. අන්න මොකට මේ පට්ටා? මොකටද මේ නම් වණක්? ඉතින් ඒ අම්මන්ටි කියනවා ස්වාමීන් වහන්සේ ඔබ සම්පදාලා ඉඳගෙනයි කතා කරන්නේ. අපිට අපි දන්නව ඔබ සම්පදා වුණාට පස්සේ කොච්චර අමනේ ඔබ සම්පදාලා ඉන්නවද කියලා කියන්නේ. දත සිල්ලත් නැතුව. ඒ අමනේ කරන්නේ මොකද? දහසෙනෙත් කරනවා. Tamanගල් මහ ලෝකෝට සිවුරක් දරාගෙන ඒ ටික කරන්නේ නැතුව ඉන්නකොට කියන්න විදිහ නැහැ නේ කම්පැනි කට්ටියනේ. නමුත් අර සිල්ලම්ම කෙනෙකුට කියාගේ බය නැතුව අනේ මිනිස්සු උඹ ඊට වැඩිය හොඳයි. උඹ මේ සීලේ විනාශ කරගන්නේ නැහැ. උඹ දහසනේ වැරදි විතර පෙන්නලා නැහැ. ඒක කියන්නේ නැතුව කිව්වෝ ඔය ඇති. ඕකෙන් නිවන් දකපන් දැක්කට පස්සේ උඹට ඔය තියෙන පඬිතකම එන්නේ නැහැ. ඒක කියලා දෙන්න මේ පටිලාභය කියන වචනයට හොඳ අර්ථයක් තියෙනවා. අපි කොයි මට්ටමේ පටන් අරගත්තත් මනුස්සකම තියෙනවා. ඒ මනුස්සකම ඕන වෙලාවක ප්‍රතිපදාවක් හරහා ඒ මිනිස කැමති නම් අද තැගී මිනිස අකමැති නම් බුදුන් පානුමත් වෙනසක් වෙන්නේ ඔය සදාචාරවාදීව කොච්චර කෑ ගැහුවත් හැදෙන එක හැදෙනවා. ඒකට ප්‍රධාන දේ තමන්ගේ කුසල ඡන්දය. අනේ බුදුහාමුදුරන්ගේ වැඩේ යාළ කුසල ඡන්දයක් ඇති වෙන විදිහට හැසිරෙනවා. ශිෂ්‍යයන් ගෝල පාලයන්ට කියනවා කාට හරි කුසල ඡන්දයක් ඇති විදිහට හැසිරියා. ඒකට මේ මිනිස්සු ඒක නිසා මේ අත්භාව ප්‍රතිලාභ කියන වචනේ පොට්ටපාද විස්තර කරනකොට දරුවචාන්සේ කිව්වා ඕකනම් ආත්ම භාවය සංඥා වෙනයි ආත්ම භාවය වෙනයි කියලා. දැන් සරුවචාන්සේ පොට්ටපාදික වචනේම අරගෙන ඕලාරික අත් භාව ප්‍රතිලාභේ වර්ණන කරනවා. මනෝමය ආත්ම භාවය වර්ණන කරනවා. අරූපී ආත්ම භාවය වර්ණනගලා ඒ එක එකක් වර්ණගන්නේ අලගිය මූලකේ විස්තර හොයන්නේ පතුරු ගහන්නේ විසිතුරු වශයෙන් බලන්නේ සාක්කුවේ දා ගන්න නෙවෙයි කරුණක තියලා වඳින්න නෙවෙයි ප්‍රතික්ෂේප කිරීමට ඉතින් අපි පසුගිය දේශනාවලදී මේ ඕලාරික ආත්ම භාවය පිළිබඳව පැයක විතර වගේ සාකච්ඡා කරා ධර්ම දේශනාවේදී මනෝමය ආත්ම භාවය පිළිබඳව සාකච්ඡා කරා භාවනේ ධර්ම දේශනාව වශයෙන් ඒ දෙකට විතරක් පොඩි අවධානයක් කෙරුවොත් ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභේ දැනගත්තට පස්සේ ඕලාරිකෝකෝ අහම් පුට්ටපාද අත්බව ප්‍රතිලාභාස පහානාය ධම්මං දේශේමි මම මේ ඕගොල්ලන්ට හොඳට වරණගන ඕලාරික ආත්ම භාවය පටලවා කියන මොකද්ද කියලා ඒක ප්‍රහාණය වෙනස ධර්ම දේශනා කරනවා. යථාපටිපන්නසකෝ සංකලේශිකා ධම්මා පහියසන්ති. පහිසන්ති. මේ ඕලාරික ආත්ම භාවය පටලවාවේ මේකයයි කියලා ඒකේ අලගිය මුලකේ විස්තර සහිතව අංග ප්‍රත්‍යංග සහිතව මුලැමැදාග සහිතව දැක්කනම් එයාට ඒ පිළිබඳව ජීවන කෙලස් ධර්ම ප්‍රහාණය වෙනවා. ඕදානියා ධම්මා අභිවඩ්ඩිසන්ති. සුදු පාට ධර්ම ටික හොඳ ධර්ම ටික වැඩේවා. මේ මේ මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ මෙසේ මෙසේ කියලා ඇති තත්ත්ව සත්‍ය දන්න නිසා පඤ්ඤා පාරිපූර්ණි වේපුල්ලත්තංච ditthiva dhamme sayan abhinsa sayan abhinnya sacchikattva virisite යාට ප්‍රඥාව වැඩිවීමක් වෙනවා අනේ මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේට මේ මගේ එකට වැඩි නම්බුවක් දීලා අල්ලපු ගෙදර මනසට අඩු නම්බුවක් දීලා අනේ මේ ප්‍රඥාව කියලා අපි මෙතෙක් කල මොකද්ද කෙරුවේ ඒ වෙනුවට මේ ඕලාරික ආත්ම භාවවල තියෙන අපේ සමාන ගති වැඩි විෂම ගති අඩුයි මේ විෂම ගති පුංචි ටිකට තමයි අපිව ಜಾති ભેද, ආගම් ભેද, නිකාය ભેද හදාන ගැටේ. බුදුජානනාංශයේ ඔක්කොම සමතලයේ දාලා කියනවා. ඒක දැක්කට පස්සේ Tamanට ප්‍රඥාව කියන එක තේරෙනවා. අපේ අම්මලා තාත්තලා කොච්චරක් අපිට ಜಾතිව ಜಾති වශයෙන්, නිකාය, කුල වශයෙන් උසස් පහස් වශයෙන් සලකලා තමන්ගේ දරුවා උස්කල සැලකීමේ අහිංසක කරුණාවන්ත අදහසින් වෙන්නේ නැති අපිට කොච්චර දේවල් කවලා පොලා තියෙනවද සංස්කෘතියක් කියලා. බුදුහාමරේක ප්‍රතික්ෂේප කරන්නේ උන්වහන්සේ පෙන්වන මේ සංස්කෘතිය වශයෙන් අම්මල තාත්තලා අපිට ගුරුවරු අපිට දීපු දේ අද විද්‍යාවෙන් පෙන්නලා දෙලා 100.0.2ක වෙනසක් විතරයි තියෙන්නේ RNA DNA පරීක්ෂණයක් කිරුවොත් මිනිස්සු දෙන්නෙක් අතර 99.98ක් සමානයි. දශම 0.02ක් වෙනස් වෙලා තියෙනවා. ඒකෙන් තමයි මේ අපි මේ අදක්ෂයි, මේ අදක්ෂයි, මෙයා කළු, මෙයා සුදු, මෙයා බටහිර, මෙයා ආශ්‍යා කරේ කියලා කියන්නේ. ඒක තවදුරටත් ගෙනිච්චොත් මිනිස්සෙක් සහ බැක්ටීරියාවක් අතර ගත්තත් 104කට වැඩිය වෙනසක් නැහැ. ප්‍රාණී සජීවී හැම දිනක අතරම 95ට වැඩි ප්‍රමාණයක් සමානයි. RNA DNA වල තියෙන උනට අපි කියන කාට තෝ තෝ වරපල කියාගෙන මේ කරන රණ්ඩු සරුවලේ මොකටද හේතුව අපිට මේ ඉපදිච්ච දවසේ ඉඳලා අද දක්වා අපේ අසල්වැසියන් දෙමව්පියෝ නැදෑයෝ පෝපු පොයමන සංස්කෘතිය කියලා දීපු කුණු කන්දලේ බුදුහාමුදුරුවෝ තන්නේ පුද්ගලයෙක් වශයෙන් ඉඳන් කියනවා උඹ උඹේ ආත්ම භාවයේ ප්‍රතිලාභය. ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය හොඳට බලපං. බයලා බලපං මේකේ තියෙන සමානකම. මිනිස්සු ඔක්කොටම තියෙන එකම දෝෂේ තණ්හාව. මේ මිනිස්සු ඔක්කොම එකම නරාවලේ විඳවන්නේ. ඒක විඳවන එකයි මේක විඳවන එකේ වෙනසකුත් නැහැ. ඒwidetilde කොච්චර වෙනස්කම් අපි හොයනවාද? කොහෙද නිවනක්? කොහෙද මනුස්සකම අමතක කරාට පස්සේ උන්දලාගේ හැදිච්ච ගතියක්, ශිෂ්ට ගතියක්, මහත්ම ගතියක්, මනුස්සකමේ තියෙන මේ සේරම ඒක අයින් කරාට පස්සේ බෑ. ඒක අයින් කරන්න මේ දශම බිඳුවයි දෙකක තියෙන පුංචි ඕලා මේ ආගන්තුක උපක්ලේශ ටික. ඒ උපක්ලේශ ටිකත් ඊට ඇතුලේ තියෙන මේ ප්‍රභාසර හිතත් එහෙම නැත්නම් දඹරත්තරක් වගේ තියෙන මනුස්සකම දකිනවනම් අර පිටලිල්ලේ තියෙන කුණු ටික මුකිච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඒක නිසා ඔබ දන්නවනම් ඕලාරික ආත්ම භාවයේ හරස්කඩ දන්නවනම් ඔබ පිට තියෙන දශම බිඳුවයි දෙකක් වෙලා තියෙන නැත්තම් ඊටාම තුච්ච ශුන්‍ය අනාත්ම මේ කුණු කට්ටේට ඇයි මේ බදාගෙන මිනිස්සු මිනිස්සු අතර කතා ගන්න කියලා ඒක ප්‍රහාණය වෙනස වැඩ කරනකොටම ප්‍රඥාව පරිපූර්ණ භාවයට යනවා විපුල භාවයට යනවා අතුයිති වීදී වැඩෙන්න පටන් අර ගන්නවා ditthiyo dhamme sayang abhinya satchikatwa viharissati අපිට තේරෙන්න පටන් ගන්න අඩුවානේ ඔබ බෞද්ධයෙක් නෙමෙයි භාවනාකාරී මිනිස්සෙක් වෙනවා. ඔබ දැන් මිනිස්සෙක් වෙනවා කිසි කෙනෙකුට කිසි විදියකට ගහන්න බයින්න යන්න බා දොස් කියන්න යන්න බා දොස් කියන එක අපේ දුර්ලකම දොස් කිව්වොත් ඒක උඹේ දෝෂයක් බව මතක තියානේ සමාව වෙන ෂේප් එක. ඒ බව දැනගන්න අපිට ඕලාරික ආත්ම භාවය පිළිගන්න ඕනේ. ඕලාරික ආත්ම භාවය කියන එක පෙන්වන්නේ ධාතු මහ භූතිකෝ කබලිකාර ආහාර බක්කෝ කපල කන කෑම කන හතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක් තමයි ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ අපි මේ කියන පංචස්කන්ධය රූපස්කන්ධය. ඉතින් බුදුරජාණන් කියන හොඳට පටල වාඩි වෙලා සීලෙකුත් අරගෙන හිතත් පිසු කරන හිතත් අලු කරන කැලේකට ගිහිල්ලා සුදු ඇඳගත්ත පිළිලො පිළිහක් අතට වාඩි වෙලා ඉඳගෙන තමන්ගේ ආත්ම භාවයට හිත දාන්න. මම දැන් මෙතන ඉන්නවා. ඒකේ නාම කොට තමයි ඉන්නවා කියන එක. වෙමි රූප කොට තමයි මේ හුඹහක් වගේ තියෙන shape එක. එහෙනම් සර්වඥාන්සේ වාඩි වෙච්ච අහන් තියෙන පිරමීඩයක හැඩයක් වගේ ඕක තමයි රූපේ. ආහන් එකට හිත දාලා මම වෙමි. මම මෙතන ඉන්නවා මැරිලා නැහැ. නිින්ද කියලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. දන්නවනම් ඔය මට්ටමට ගියාට පස්සේ දෙන්නේක අත්දැකීමේ සත්‍ය පහක වෙනසක් කොයි කෙනා මම දැන් මෙතෙන් ආවත් ඔක්කොම අතර තියෙන සමහිත. ඔක්කොම අතර තියෙන සමාජ දැකීම කොච්චර සමද කියනවනම් ඒක ප්‍රකාශ කරන්න වචන මොනම භාෂාවකවත් නැහැ. යම් කෙනෙකුගේ ඕලාරික ආත්ම භාවයට ප්‍රතිලාභයට ආත්මයට හිත දාලා ඔය බුදුහාමුදුරු පාවිච්චි කරන වචන ටික ගත්තාම ඕලාරික ආත්මයට ප්‍රති හිත දාලා මම දැන් මෙතන ඉන්නවා කියන හිත දාලා ඒක වර්ණගන්න බලන්න මුද්දටම කරරක් දාගෙන සහෝදරයෙක්ගේ මිත්‍රයෙක්ගෙන් එක කතා කරවන්න මචං උඹ කොහොමද මම දැන් මෙතෙන් ආවම අදහස කියලා එයාට කියන්න තියෙන මට කියන්න තියෙන එකමයි ගෑණියෙක්ගෙන් අහන්න උඹට ඥානකමක් පේනවද කියලා මම දැන් මෙතන ඉන්නකොට. පිරිමියෙක්ගෙන් අහන්න පිරිමිකමක් තියෙනවද කියලා. හාමුදුරුවෙන් අහන්න මහානකමක් ඕකේ තියෙනවද කියලා. තම්බියෙක්ගෙන් අහන්න අබෞද්ධකමක් තියෙනවද කියලා මොකක්වත් නැහැ. ඒ ආත්ම භාවය ප්‍රතිලාභයට දැම්මට පස්සේ බුදුජානක කියන දැන් උඹට මෙතෙන් ගත්තානේ. දැන් ඕක හතරකට බෙදපන්. හතරකට බෙදෙන්න පුළුවන්. ඕකේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ. ඔය එක්කෙනෙක් එක වෙලාවක නටනවා. තේජෝ දහතු නටනවනම් රස්නිය ගතිය උඹට දැනේ. ආපෝ ධාතු නටනකොට වැగిරෙන ගතිය දැනේ. වායෝ ධාතු නටනවන කම්පන චංචල දැනේ. පඨවි ධාතු නටනවන බර ගතිය, තද ගතිය දැනේ. ඔය හතර දෙනා එක්කෙනෙක් ප්‍රධාන වෙනවා නළුවන්ගේ හතර දෙනා විතරයි වේදිකාවේ ඉන්නේ. ඒ ඉස්සර වෙච්ච එක නා බලපන්. බලනකොට අර හතර දෙනාගේ නියෝජනය ඉස්සර වෙච්ච එක නායම් පේනවා. අද ලංකාවේ නියෝජනය ජනාධිපතිගෙන් පෙන්වනවා. සභාවක නියෝජනය සභාපතිගෙන් පෙන්වනවා වගේ ඒ එතන මුදන වෙන එක නාගේ නියෝජනය පේනවා. ඒක දිහා 100 200ක් අවධානය යොමු කරලා අප්‍රමාදව සතිවත්ම එළඹ සිටි සිහියේ රක්විති රජුරුවන්ගේ මිනි කොණ්ඩලේ මේ රත්තරන් උටුනේ තියෙන මිනි කොණ්ඩල වාගේ ඒ වෙලාවේ මතුවෙච්ච ධාතු කොටස දිහා බලන හිටියොත් උන තමන්න පේන්න පටන් ගන්නවා මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ අන්තිම අඩියට පුංචිම කොටසට ශුද්ධ කොටසට අනුමාත්‍ර කොටසට කඩනකොට ධාතු ගුණයක් තමයි තියෙන්නේ මේ ධාතු ගුණේ දිහා බලනකොට මේ ධාතු භාව ධාතු ස්වභාව ධාතු ගති ධාතු මේ හතරේ කිසිම ගැහණු පිළිවෙලක් කිසිම හරි වැරදිකමක් නැහැ කිසිම සාධාන සාධනකමක් නැහැ මේකේ තියෙන සමගතිය ඒක නිසා ධාතු දකින්නකොටම ධාතු වලට හිත යනකොටම මේ මම මේ මම නොවේ කියන සීමාව කඩලා ඒක මහා පුදුමාකාර බිම්බෝම්බයක් ධාතු මනසිකාරට යනකොටම ඇස් දෙක වහගෙන ඉස්සලා පේනවනේ හුඹහක් වගේ පිරමීඩයක් වගේ චෛත්‍යයක් වගේ ආනෝ බලනකොට මේ ධාතු ගුණ වලට යන්න බලන්න මේ පොදිය ලියනවා. මේ බැලුම නැති වෙලා යනවා. මේ ඇතුළත වාති පිටත වාති කියලා වෙනසක් නැහැ. චංචන කම්පන ගති. උණුසුම් සිසිල් ගති. වැగిරෙන ගති පිඩු කරන ගති මිසක්කා මගේ චංචල ගතිය, මගේ පිටු කරන ගතිය, මගේ උණුසුම් ගතිය කියන්නේ නැතුව මම කියන මගේ දකුණු කකුල උණුසුම්. දකුණු කන උණුසුම්. පපුවේ දකුණු පැත්ත චංචලයි. නාසිකාග්‍රේ වටේ ඕන්න ඉදිකට දුවනා වගේ තේරෙනවා. මූණට වෙස් මූණක් දැම්මා වගේ තේරෙනවා. බොම්බ බල්ලි දෙබරයක් බැඳා වගේ මීමැසි පුදියක් බැඳා වගේ දැනෙනවා කියලා අපි මේ මේ ਸਰව බහුම විශ්ව විශ්වයේ සාධාරණ ධාතු කොටස් දකුණු කකුල වම් කකුල කියලා නම් දාන. ඕක තමයි අමනකම කියලා කියන්නේ. කියනවා ඒතකොට කමඨාන් සුද්ධ කරන ඔබේ දකුණු කකුල පැත්තක දාලා උණුසුම් බව බලපං. වම් පපුව දකුණු පපුව කියන්නේ චලනය බලපං, චලන ගතිය බලපං, චලන ස්වභාව බලපං. නාසිකාග්‍රේ වටේට ඉදිකට දුවනකොට ඒ චංචල ගතිය බලපං නාය පැත්තක දාපං. මූණට වෙස් මුණ දැම්ම වගේ දැක්කහම ඒ ඒ තද වෙන ගතිය දැකපන් මූණ කියන කමතක් කරපන් ලේසි නෑ. ඇස්සිස් මස්ලේ දන් දෙන්න ඕනේ ඒක ධාතු වශයෙන් දකින්න, භාව වශයෙන් දකින්න, ගති වශයෙන් දකින්න, ස්වභාව වශයෙන් දකින්න. ඉතින් මේ ආත්මේ ආශාව තියෙන කෙනා, ශරීර ආශාව තියෙන කෙනා, එයාට දකුණු කකුල රත් වෙනවා කියනකම් කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. ගුරු රැකින රත් වීම බලපං ඔය ධාතු ගතිය. දකුණු කකුල ගේනක නොකියනික හිටපන්. භාෂා විලාසේ සංවේදනය බුදුහාමුදුර අපි හදන හැටි මේ කෙල කෝටි ගණක් වරද්දාගත්ත හිතක් මේ අම්මලා තාත්තලා අපිට බෝබු පච ගුරුවරු අපිට උගන්වපු බොරු සංස්කෘතිය කියලා මේ අල්ලගත්ත දේ බුදුහාමුදුර මේක එතන තියපන් දැන් අපි ඉන්නේ වෙන තැනක අපි යන්නේ ප්‍රතිපදාවට ඔය බබාගේ භාෂාවත් ඇරපන් වැඩි ටික විතර කතා කරපන් ධාතුලින් කතා කරපන් මට උණුසුම් ගතිය වැටේනවා මට තද ගතිය වැටේනවා මට මෙලෙක් ගතිය වැටේනවා කියනකොට ශරීරාංග ප්‍රතාහන කරන්නේ නැතුව දහසු ලක්ෂණික කරන්න ගිය ගමන් ඒ මනුස්සයාගේ කතා ස්වරූපයේ හැසිරීමේ sannivedanaya පුදුමාකාර වෙනසක් වෙන්න පටන් ගන්නවා. එහෙම කරන ගියාට පස්සේ ඇතුළත වෙනස වෙනසක් නැතුව ධාතු දිහා බලාන ඉඳලා මේකට බය වෙන්නේ නැති වුණොත් ස්තබ්ද ගති, ආතති ගති, අසහන ගති, දවිලි දවිලි එනවා හරියට එනවා. මොකද මෙතෙක් කල් අල්ලලා හිටපු පොදියේ තියෙන ආශාව නිසා. පොදිය ලියනවා. ඝනේ ලියනවා. කෘත්‍ය ඝනේ ආරම්මන ගණේ ලියන්න පටන්ට බිවසය සහලවනවා දාඩිය දානවා රැට නිින්ද නැතුව යනවා රැට ඉස්සේ හිත කම්මල වගේ වැඩ කරන පටන් ගන්නවා. ඒ මොකද අර මෙතකල් ආසාවෙන් අල්ලගෙන හිටපු මේ පොදිය අපි ඉරටු මිටිය ඉලපතකේ නම දැම්මට පස්සේ ගැට ගහතු ලණුව කැඩිච්චාම විනාශයක්. නාස්තියක්. නමුත් ඉරටු තමයි එදත් තිබුණේ. අදත් තියෙන ඉරටු ඉරටු ටික ඉතුරු වෙනවා. හැබැයි ඉලපත නැති වෙනවා. ඉලපත කියන්නේ සම්මුතියක් විතරයි. ආයසරයක් කෝට ලණු ගින්දට ගහපුවම ඉරතු මිටියට ඉලපත කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඉරතු වලට අඩු කරපන්. මේකට කියනවා විභජ්‍යවාදී කියලා. ආන්නේ විදිහට මේ ධාතු දැක්කට පස්සේ එතන ඇති වෙන ප්‍රඥාව විපුල භාවයේ විපුල භාවය ඒ වගේම තමන් විසින්ම අභිඥාවෙන් දැනගන්න මිසක බුදුහාමුදුරුවෝ සරණච වුණයි කියලා මේ මනසට වැඩක් නැහැ. මොනෝ කරන්නේ බුදුහාමුදුරුවෝ කරන්නේ. තමන් දකින්න. බුදුහාමුදුරුවෝ ඈතින් ඉඳලා බණ කියනවා. Taman ඒක දැක්කනම් කාට හරි පුළුවන් ද මෙහෙම දැකපු මනුස්සයාගේ මේ මතකය මැරුවත් අතාරින්න. ඊගාව ආත්මටත් යනවා. ඒ බුදියන්දල නැගිනකොටත් ওই දැනුම එහෙම්ම තියෙනවා. ක්ලාන්ත වුණත් නැගිනකොට තියෙනවා. ඒක හරියට ජීවිතේ හැබෑ වෙනසක් ඇති කරනවා. ඒකල සරුවචාන්ස කියනවා මේ රූපී ඕලාරික මේ ආත්ම භාවය දිහා බලලා විනිවිද ගියොත් අල්ලන්න දෙයක් නැහැ. බලාකුලක් අතට ගිහලා ගුලියක් ගේන්න හදනවා වගේ අතට අහු වෙන දෙයක් නැහැ. හුලං අල්ලන්න හදුවා වගේ. දැලකින් හුලං බඳන්න ගියා වගේ. ඒ ධාතු ගුණ වලට ගිහිල්ලා අතුරුතු පිට වෙනස් වුණාට පස්සේ වෙනවා ලෝකයක් ධාතු තියෙනවා. නැත්නම් ලෝකයක් ශක්ති තියෙනවා. ලෝකයක් බල තියෙනවා. මේක මේ කොටසක් මම කියාගත්තට පස්සේ තමයි ආතතියේ. මේක විශ්ව ශක්තියක් තියෙන කියලා කිව්වට පස්සේ විශ්ව ශක්තිය ස්වභාවයෙන්ම සෝ වෙනසුලුයි. විශ්ව ශක්තිය ස්වභාවයෙන් සමතුලිත වෙනසුලුයි. විශ්ව ශක්තිය ස්වභාවයෙන් සංකීර්ණ නැහැ. මේ මගේ කකුල මගේ නහය මගේ කට මගේ බඩ කියපු ගමන් අනිවාර්ය මේ පුද්ගලයාට මම නොවෙන එකෙන් මම වෙන් කර තබා ගැනීමේ බ්‍රහ්ම වැඩකට ඔළුව දාන්න වෙනවා විසඳන්න බැරි ප්‍රශ්නයක් වෙනවා ඒසම බුදුන්සේ කියනවා දැන් උඹට පේරව නේද ඕලාරිකාත්ම භාවය හරියට තේරුම් ගත්තොත් ඒක උඹ රකින්න දෙයක් නැහැ ධාතුන් කියලා කියන්නේ න්‍යාය ධර්මයක් උණුසුම් බව තියෙනවා උඹ බුදු නුදුරු ලෝක බුදු නැත. උඹ භාවනා කරන්නේ නැතත් තියෙනවා. උඹ මොකටද මේකට කොන්තරත් බාර ගන්න. උණුසුම සිද්ධ කරන්න ඔබට බෑ. උණුසුම සිද්ධ දෙන්න කටට අදාගෙන වැඩ කරන්නේ. ඒ චංචල ගතිය චංචල ගතිය මම උඹ දඟලවට ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා උකට යන්න අරපන්. සෝභාට යන්න අරපන්. ඒකට උන ඕලාරිකාත්ම භාවයේ තුනී කරලා අතහැරලා ඔය යන්න අරින්න ඉඩ තියෙනවා. ඒකට විශාල ශ්‍රද්ධාවක් ඕන, විශාල සීලයක් ඕන, විශාල ආත්ම ශක්තියක් ඕන, විශාල වීරියක් ඕන, විශාල සතියක් ඕනේ අත්තරදි ටොංගාරක් ඕන. ලක්ෂ ගාණක් අත්තරදි කළා තමයි තේරුම් ගන්නෙ. මේක හරියට දන්න මනුස්සයා ඔන්නෝ යන්නදරින්. එයා දන්නවලු මේක වැඩ කරන්නේ චිත්ත නියාමයේ හැටියට, 10 ඍතු නියාමයේ හැටියට, කම්ම නියාමයේ හැටියට මම මේ මම මේක හදනවා, මම අල්ලපු ගෙදර මනුස්සයත් හදනවා, දරුවොත් හදනවා, ගස්කොළමුත් හදනවා කියලා පටන් අරගත්තාම වෙන්නේ බලා ගන්න බැරි බර කොන්තරත්වක් වලට ගන්න. ඒක කෙරුවට කමක් නැහැ මෙව මේ හදන්න පුළුවන් වට නෙවෙයි. ඉතින් මට හිතනකොට මම කරනවා. ඔහොම හරියන්නේ හරි ගියාවයි. වරදින්නේ වැරදිච්චාවයි කියලා. ජය පරාජය දෙකම සාධාරණ කරන ඒවට කියන්නේ විනෝදාංශ කියලා. සෙල්ලම් කියලා. ක්‍රීඩා කියලා කියන්නේ. නිසා මුළු ජීවිතේම ක්‍රීඩාවක් වෙනවා. සෙල්ලමක් වෙනවා, ටෙලිඩ්‍රාමා එකක් වෙනවා, නාඩගමක් වෙනවා. මේ ධාතු පැත්තෙන් බලනවා. ඒකට කියන ඕලාරික ආත්මවා ප්‍රතිරාමය. ඊට පස්සේ මේක ධාතු අයින් කරන අයින් කරන ගියාම ධාතු අතරමැද තියෙන නෑ ධාතු අයින් කරන අයින් කරන යනකොට යනකොට යාට ආමිෂ නොවන निराමිෂ පැත්තක් පේන්න පටන් ගන්නවා. ඝර්ෂණේ නැති තැනකට හිත වැටෙන්න පටන් ගන්නවා. කැලයක් අස්සේ, අඳුරු අස්සේ, ලඳු කැලාවක වැස්සේ, කරවලේ, කූලල්ල කඩ කඩ රිංගගෙන බඩ ගන්න ගිය මිනිස්සයාට කෙලින් යන්න පුළුවන් බෙලෙලියක් හම්බ වෙනවා. ඒකට ආපු කොහොල කටුකොහල දන්නවනම් යාට තේරෙනවා දැන් යන්තම් අර දරත ගති කාමයිසා කාම සංඥා නැහැ. දැන් හිත ටිකකට එක අරමුණක ඉන්න පුළුවන්. ඒ අරමුණ තඹපු පිපිඤ්ඤ කැලක් වගේ හොඳටම තුනී වෙලා. හැඩේ තිබුණට අල්ලපුවම චුරුපයින්. ආනපානෙ තුනී වෙලා තුනී වෙලා තියෙනව නැහැ කියන්න manussකම පෙන්වන්නට අරමුණු කියන්න විතරයි ආනපානෙ තියෙන්නේ. ඊටාම සියුම් වෙනකොට මේක සමත ක්‍රමයේදී කියනවා ධානාංග ලං වෙනවා නීවරණ ප්‍රහාණ වෙනවායි. විපස්සනා ක්‍රමයට කියනවා මේ උපචාර සමාධියක්, ක්ෂණ මාත්‍ර සමාධියක්. ඒක හරිය සමතුලිතයි. මේ ලෝකේ වගේම සමතුලිතයි. එතෙන් ගියාට පස්සේ යාට මේ මනෝමය ආත්ම භාවය කියන එක තේරුම් ගන්නවා. ඒකට කියනවා ධ්‍යාන ලෝකය කියලා. එහෙම නැත්නම් සමත නැත්නම් සමාධි ලෝකයක් කියලා. මේකේ මට්ටම් රාශියක් තියෙනවා. සමහරව පිටු කරන්න පුළුවන්, සමහරව පිටු කරන්න බෑ. පිටු කරන්න පුළුවන් හරිය සමත භාවනා කියනවා. පිටු කරන්න බැරි හරිය විපස්සනා භාවනා කියනවා. යාට තේරෙනවා ආමිෂයෙන් අයින් වෙච්චාම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධකමෙන් අයින් වෙච්චාම වෙනම සමතුලිත භාවයක්. ඒක සමහර විටක කාන්දා ශක්තියක් තියෙනවා. ඒකට ගිය කෙනා ඒකට ඇලෙන බැඳෙන ගතියක් තියෙනවා. ඒක හරියට කුඩු ගැහුවා වගේ. අපි සූස්තිය කියලා තියෙන්නේ. එහෙම නැත්නම් ට්‍රිප් එකක් කියලා කියන්නේ. කුඩු ගැහුවට පස්සේ ट्रिप එකක් යනවා ඕනේ ගානක් දීලා එක ගන්න හිටියා. අම්මගේ තාත්තගේ මාලයක් කුවිලකුල හරි කමන්න කුඩු ගන්න ඉතිනවා. ඒ වගේ සමතෙත් තියෙනවා. හැබැයි ඉතින් එහෙමම වෙන්න ඕනේ. ආ දන්නවනම් මේ තියෙන දරතය අයින් කරන්න සමතය අවශ්‍යයි කියලා පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය දැනගන්න. ඒක නිසා සරුවචනාංශේ ඒ ඒ ලෝකේ වර්ණනනවා. රූපී නෑ මේ මනෝමය අත්භව ප්‍රතිලාභයේ වශයෙන් මනෝමය අත්භව ප්‍රතිලාභ කියන්නේ රූපී මනෝමය සබ්බංග පච්ඡංග පච්ඡංග අභි අහිනීන්ද්‍රියෝ. ඒකත් රූපේ හේවණල්ලම තමයි. අර රූපේ හේවනල තියෙන හැබැයි මනස තමයි ගොඩක් මනෝමය තමයි වැඩ යන්නේ. සබ්බංග පච්චංග අහිනේන්ද්‍රියෝ මේ ශරීරයේ ඔක්කොගම ඉඳුරංගේ ඔක්කොම හේවනල එකේ තියෙනවා. හීන භාවයක් නැහැ. ආන ඒකට අපි කියනවා ධ්‍යාන ලෝකය කියලා. බුදුහාර මේ ධ්‍යාන ලෝකේ වර්ණාගන්නේ <clears throat> මම ධ්‍යාන ලැබුවා කියලා ආඩම්බර වෙන්න නෙවෙයි. ලාභයට ධ්‍යාන විකුණන්නත් නෙවෙයි. මේ ධ්‍යාන ප්‍රහාණය පිණිසයි. බුදුන්සේ සඳහන් කළා තියෙනවා මනෝමයසකෝ වහම් පොට්ටපාද අත්බාපටලාබස පහානාය ධම්මං දේශේ. මේ ලැබූ ධානය ප්‍රහාණය පිණිසයි මම බණ කියන්නේ. මේ ධානය ලබන්නේ මොකද ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ ප්‍රහාණය පිණිස මේ ධාන ලෝකේ ගන්නවා. ඊට පස්සේ ධාන ලෝකේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න ධාන ලෝකේ අත්දකින්න ඒ සමතය, ඒ සමතුලිත භාවය, ඒ ඒකෝදි භාවය, ඒ ඒකාග්‍ර භාවය අත්දකින්න ඕනේ. අත්දකින්න නැතුව අද ඕන තරම් මේ පුස්තකාලක නම් පොත් ලියලා තියෙනවා. අර පොතේ තියෙනවා මේ පොතේ තියෙනවා පොත් පෙරලා ලියලා. බණුර නිවන් දැක ගන්නවට වැඩිය බුදුහාමරට වැඩිය කරුණු ලියනවා. අම්මෝ පච. කිසිම අත්දැකීමක් නැහැ. ඒක නිකන් ණයට හරක් බලනවා වගේ වැඩක්. ණයට හරක් බලන මිනිහට ගොපල්ලට පස්කෝ රසය ලැබෙන්නේ උඩ බත් ටිකක් විතරයි හම්බෙන්නේ. ගොස ගොපල් පස්කෝ රසය ලැබෙන්නේ හරක් අයිතිකාරයද. ඒ වගේ තමයි ධානය ලැබපු කෙනා දන්නවා ඒකේ වටිනාකම. හැබැයි දන්නවා බුදුහාමර මේක පෙන්වන්නේ අර නන්ද කුමාරයාට දිව්‍යාංගනාව පෙන්නවා. යනපර කල්යانيත් එක බලනකොට දිව්‍යාංගනාව කවුද? ඒකට බුදුහාමරෝ දිව්‍යාංගනාව පෙන්ලා බුදු කෙනෙක් හිතන්නේ නැති විදිහට කියනවා නන්ද බලපන් උදියංග දියංගන කකුල් දිහා පරවි කකුල් වගේ ආස හිතෙන්නේ නැද්ද කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ බුදු කෙනෙක් මේ කාමෙන් තෙත්ටිච්ච මේ කුමාරයෙකුට දිව්‍යාංගනාගේ කකුල් පෙන්ලා වර්ණනා කරයි කියලා මොකටද ඒ කකුල් වල පේන්නේ නැති හරිය පෙන්වන්න නෙවෙයි පෙන්වන්නේ කකුලේ පාදේ. උඹට එන උදාහරණය හිතාගන්නේ උඹ. උඹට ඕනේ නම් මෙහෙම එකක් ධානය ලැබපන්. ඊට පස්සේ අහනකොට නන්ද ආමඳුරන්ගේ මොකද ආනන්ද මේ ජනපද කල්යනා අනී අර හේනේ පිච්චිලා හිට පුලුටු ඇඳිරි වගේ කියන ජනපද. ඒතකොට ජනපද කල්යනානේ අයින් වීම සිද්ධ වෙලා ඉවරයි. හැබැයි දිව දික් කරගෙන තියෙන කෙල හැලෙනවා ධානයක් ලබා ගන්න මොකද අර පරිවි කකුල් දෙක වගේ තියෙන සුරංගනාවියක්. ඉතින් ගස් මුල ඉඳගෙන රෑ තිස්සේ අනිකට්ටිය බුද්ධි යද්දී මෙයා තන්නේ කර භාවනා කරන පොඩි ආමතු ළඟින් ගාන අහනවලු මොකද හම්බුණාද ධානයක්? සුරංගනාවියක් ගන්න පුළුවන්ද? මේ ආමතුරන්ට කටුකොහලෙන් තලනවා වගේ හැම එකම උසුළු උසුළු කරනවා දැන් ගැට ගහගෙන භාවනාව. රෑ ඔළුව උඩ පිදුරු තියාගෙන පිදුරු දරනු ඇල් වතුරක් කරන ඇඟ ඇලි වතුරක් කරන දැල්ලා නිින්ද යන්නේ තියෙන භාවනා කරනවා. මොකද මේ රූපී ආත්ම භාවය අයින් කරලා මනෝමය ආත්ම භාවයට තියෙන ආසාවට බුදුහාමුදුරුව පැත්ත හැරිලා බලන්නේ ඔබ කාපංකෝ කාලා කාලා කාලා කාලා අර පොඩි ආංගම් උසුළු උසුළු ලබලා ඔක්කොම වුණාට පස්සේ මෙයාට තේරෙනවා යම් ආකාරයක ජනපද කල්යාණය පිළිබඳව විවරණ භාවය ඇති උනේ නිරුද්ධ භාවය ඇති උනේ විරංජන භාවය ඇති උනේ ඒ හා සමානව මේ ලබන්න තියෙන මනෝමය ආත්ම භාවය පිළිබඳවත් කල්පනා වෙනවා හාල් මල්ලට යගුල්ල ගැහුවා යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කතාවක් තියෙනවානේ ඒ නිසා ධ්‍යාන භාවනාවට ගිය කෙනාට තේනවා බුදුහාමුදුරෝ කොච්චර අගය කළ ධ්‍යාන කතා කරත් ඒකේ තියෙන තුච්ඡ භාවය කතා කරන්නයි මේ පෙන්වන්න හදන්නේ ඒකේ තියෙන රික්ත භාවය පෙන්වන්න ධ්‍යාන කතා කරන්නේ ඉතින් අනත්ත් භාවය පෙන්වන්නයි බුදුහාම මේකන කතා කරන්නේ. ඒක නිසා ඒ ධ්‍යාන නොලබපු කෙනා මෙව්ව පිළිබඳ පොත් ලියනවා කට දෙපැත්තෙන් කියලා වැක්කෙරෙන්න. ඇත්තටම සරුවච්චන් වහන්සේ සමානලාට බොහොම අගය කරලා පෙන්වනවා නන්දහාමුදුරන්ට ජනපද කල්යාණට වැඩිය සුරංගනාවේ ලස්සනයි කියලා. ඒක අසභ්‍යයි. අසභ්‍ය වුණාට කෘත්‍ය සම්පාදනය කරනවා. ජනපද කල්යාණේ පිළිවෙන්ත උණු බැම්ම කඩනවා. ධ්‍යානය පිළිවෙන්ත ලැබුණාට පස්සේ ධ්‍යාන ලැබුණාට පස්සේ ඒකත් අයින් කරන්න වෙනවා කියලා දන්නවනම් ඒක නම් ධ්‍යාන ලැබුවා කියලා සතුටු වෙන්නෙත් නැහැ. නොලැබුණා කියලා කනගාටු වෙන්නෙත් නැහැ. නමුත් බුදුහාමගේ ප්‍රතිපදාව මේකයි. මේ ප්‍රතිපත්ති දිගේ ඉදිරියට යන්න ඕනේ. කෙලෙස් තුනී කරන්න ඕනේ. බලවත් කෙලෙසක් තුනී කෙලෙසක් මාර්ගෙ ප්‍රතිස්ථාපනය කිරීමෙන් හැර නිකම්ම නෙවෙයි. ඊට පස්සේ මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය හොඳ හසුරුවන වටේ ගෙනියන බුදුහාම මේක ප්‍රථම ධානය 2 3 4 පළවෙනි එකේ විතක්ක ਵਿਚාර සහිතයි දෙවෙනි එකේ ප්‍රීතිය සහිතයි තුනෙකේ සුඛය සහිතයි අන්තිම එකේ උපේක්ෂා සහිතයි කියලා එතක් ඒතක් බ්‍රාහ්මණ ආගමෙන් නොතිබිච්ච ප්‍රමාණයට ධ්‍යාන පිළිවෙල සම්පූර්ණ සිතියම අදිනවා. පිටිසල ඔක්කොම තිබුණා. කිසිම වෙලා ප්‍රස්ථාරගත වෙලා තිබුණේ නැහැ. සිතියන්ගත වෙලා තිබුණා. ලයිස්තුගත වෙලා තිබුණා. උන්වහන්සේ ලස්සනට ලස්සනගත කරලා වෙනමම සම්පූර්ණ සිලබස් එකක් හදනවා ධ්‍යාන පිළිබඳව. හැබැයි මොකට ඉදී? මම කියනවා මේ මනෝමය අසකෝ අහම් පොටිපාද අත්බව පැටලාවස පහානය පහානාය ධම්මං දේශේ. ප්‍රහාණය පිණිසයි යථාපටිපන්නං කෝ සංකිලේසිකා ධම්මා පහිස්සanti යම් විදියකට මේ ධානයටපත් වුණා නම් එයාගේ නිවන ධර්ම ප්‍රතිස්ථාපනය වෙනවා වෝදානියා ධම්මා අභිවෘත් අභිවෘද්ධිස්සanti විතක්ක ਵਿਚාර බේසුක ධර්ම වැඩෙනවා ඒතර පඤ්ඤා පාරිපූර්ණී එයාට අර කාමේසා කාම සංඥාවට තිබුණු ඒවල බැන තිබුණු දේශපාලන ආසාවල් ඥාන ආර්ථික ඥාන සමාජික ඥාන ප්‍රතිස්ථාපනය වෙනවා ඒ ඔක්කොම කැඹිරිල්ලක් බව තේරෙනවා ඒක මාළුවට දාන යමක් බව තේරෙනවා. ඒ නිසා ඒක අයින් අයින් කරනකොට ප්‍රඥා විපුල භාවයක් එනවා. අනේ මේ දේශපාලනඥයන්ට මේ සමාජ විද්‍යාඥයන්ට මේ ආර්ථික විද්‍යාඥයන්ට කවදානම් මේ මනෝමය ආත්ම භාවය පිළිබඳ අහන්න ලැබෙයිද? හිතන්න හම්බ වෙයිද? අත්දකින්න හම්බ වෙයිද? මොකද ඒ තරම් මේ ඕගොල්ලෝ ඒවා විශේෂඥ වෙච්ච නිසා මේ පැත්තට ඉන්නේවත් නැහැ. ඒ බුදුන්සේක පෙන්නලා පෙන්න මේක අතහැරියාට පස්සේ ලැබෙන මනෝමය ආත්ම භාවය කොච්චර විපුලද? කොච්චර දේවත්වයට කිට්ටුද බ්‍රහ්මත්වයට කිට්ටුද ආර්යත්වයට කිට්ටුද තථාගතත්වයට කිට්ටුද මෙතෙන්වත් අඩිය තියාගන්න බෑ මොකද නිසාද කාම ආශාව නිසා කාම ගුණ නිසා ඒක තණ්හාව කියලා කියනවා ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ බුදුහාමුදුරෝ මේක ප්‍රහාණය පිණිස අරූපී ආත්ම භාවයක් වර්ණනවා මේ පොට්ටපාදක වචනය දැන් අරූපී ආත්ම භාවය කියලා කියන්නේ මනෝමයෝ අරූපී ඒක මනසින් හදාගත් එකක්. මේකට කියනවා අරූප ධානය කියලා. ඉතින් අරූප ධානය පිළිබඳව සමතයේ නිදර්ශන ගන්න නැතුව විපස්සනා වර්ණ ගන්න බෑ. ඒක මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ සමතේ ණය ක්‍රමයේ අරගෙන තමයි විපස්සනාවේදී අරූප අධ්‍යක්ෂින් විස්තර කරන්නේ. දැන් අරූප ධාන සමතේ ගැන දන්න කට්ටිය දන්නවා අරූප සමත ප්‍රථම ධානය කියලා කියන්නේ ආකාසානංචාරය. ආකාසානංචායතන විස්තර කරන අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්නේ කසිනුග්ඝාටම අවකාශය කියලා කියන්නේ. අපි පඨවි කසනියක් අරගෙන ධ්‍යාන අතර ලැබුවා නම් ඒ පඨවි කසනිය ගත්ත තැන පඨවිය නෑ කියලා හිතලා එතන තියෙන අවකාශය කියලා හිතලා කටින නිමිත්ත උගුලලා එතන තියෙන අවකාශයේදී කියනවා. එන කටිනුග්ඝාටම අවකාශය නැත්නම් පරිච්ඡින්න අවකාශය කියලා. ඉතින් මේක තමයි විද්‍යාවේ කියනවා හැම මැටර් එකටම ඇන්ටි මැටර් එකක් තියෙනවා කියලා. ද්‍රව්‍යයක් තියෙනවා ද්‍රව්‍යයේ හේවණල්ලක් තියෙනවා කියලා. භෞතික විද්‍යාවේ අයිසෙක් නිව්ටන්ට යනකොට ද්‍රව්‍ය විතරම විශේෂඥය කරේ. අයින්ස්ටයින්ට යනකොට තිබුණ සුවිශේෂත්වය තමයි හැම ද්‍රව්‍යයකටම හේවණල්ලක් තියෙනවා. හේවණල්ල යන්ත්‍රෝපකරණ වලට අහු වෙන්නේ නැහැ. හේවණල්ල නැතුව ද්‍රව්‍යර පවතින්න බෑ. ඒක හරියට පිරිමියෙකුට ගෑණියක් අවශ්‍යයි වගේ. කාන්දමක උත්තර ද්‍රවයට දක්ෂිණ ද්‍රවයක් අවශ්‍යයි වගේ. විදුලියට දකුණු අග්‍රයට වම් අග ධනාග්‍රයට ඍණාග්‍රයක් අවශ්‍යයි වගේ උත්තර ද්‍රවය පවතින්න බෑ දක්ෂිණ ද්‍රවය නැතුව. ඒ නිසා ද්‍රව්‍ය තියෙනවා නම් ඒ ද්‍රව්‍ය සමබර වෙන්න අද්‍රව්‍ය තියෙන්න ඕනේ. අද්‍රව්‍ය ඉන්ද්‍රිය ගෝචර නැහැ. යන්ත්‍ර වලට අහු වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. කාලයට දේශයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ද්‍රව්‍ය පිළිබඳව සම්පූර්ණ විශේෂණය කරලා ද්‍රව්‍ය ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන ගියාම ලෙස්තල වැටෙන්නේ අබැග්ගිට වගේ වැටෙන්නේ අවකාශයට. ඉතින් ද්‍රව්‍ය ගැන පමණක්ම දන්න මේ අමන ලෝකයේ ද්‍රව්‍ය නැති වෙනකොට පේන්නේ පෝරකයට වැටෙනවා වගේ. අගාධයකට වැටෙනවා වගේ. නමුත් සර්වඥාම වැටිලා ආයෙ වරෙන් ආයෙ වැටියන් ආයෙ වරෙන් ආයෙ වැටියන් ආයෙ වරෙන් ඒතර පේනවා මේ ආනපාන ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවර වෙච්චාම උඹට අල්ලගන්න බැරි තැනකට හිත යනවා. ඒක සංඥාවට අහු වෙන්නෙත් නැහැ, වේදනාවට අහු වෙන්නෙත් නැහැ, රූපයට අහු වෙන්නෙත් නැහැ, සකස් කරන්නත් බෑ. ඒකෙන් මම මම නොවේ කියලා වෙනසකුත් නැහැ. හරි වැරදි වෙනසකුත් නැහැ. සැප දුක් කියලා වෙනසකුත් නැහැ. නමුත් මෙතන පුදුම බයක් තියෙනවා. මෙතෙන්ද ගිය ගමන් නිකන් නිකන් පෙකෙන වෙලා කපලා ගියා වගේ. තරුංගලේ නූල කඩලා ගියා වගේ. ඉතින් යෝගාචර ගැස්සෙනවා, බය වෙනවා, වමනේ දානවා, දාඩිය දානවා. ඉතින් මේ අවකාශය අවබෝධ කිරීමට ප්‍රතිපදාවෙන් ගිහිල්ලා අවකාශයට ගියත් යෝගාචරට පේන්නේ මේක අබැග්යක් වගේ නං. අඳෝනාවක් වගේ නං. ඇදගෙන වැටිලක් විදිහට නම් ඒ යෝගාචරය සලුවකසා දාන බුදුහාමුදුරණත් බැන බැන දුවන්න ඉඩ තියෙනවා. ඒ දුවන විතර නෙවෙයි කට්ට ටිකම් කරන්න ඉඩ තියෙනවා. සෙත් කවි කියන්නේ ඉඳ තියෙනවා. බිලිත් නූල් ගැට ගන්න ඉඳ තියෙනවා. බෝධි පූජා දෙන්න තියෙනවා. අනේ මේ භාවනා කරනකොට බුදුමාහාර තැනකට ගියා බය වුණා. මේ උන්නාම ලදන්නේ නැහැ. නිින්ද ගියා නෑ දන්නේ නැහැ. ඉඳගෙන හිටිය මොනවක්වත් කියන්න දන්නේ නැහැ. මේක නම් සීසොෆෙනික්ද දන්නේත් නැහැ. බයිපෝලා කියන්න දන්නේත් නැහැ. මානසික ආසනයක් දන්නේ නැහැ කියලා මේ අරූපී භාවයට තියෙන බය කියන්නේ රූපේ හේවනල්ලට තියෙන බය. ඔය ඇලෙක්සැන්ඩර් කුමාරයා ඉන්න කාලේ අස්වැක් හිටියා බුදුම ජවාතිකයි. හැබැයි මොකා පිටනක බිම දාන. ඉතින් ඇලෙක්සැන්ඩර් කුමාරගේ දක්ෂකම වුණේ මොකද්ද? කුමාර කාලෙම මෙයා ආසියා නටන දිහා බලපුවම දැක්කා ඒක ඒකගේ හොනැල්ලට බයයි කියලා. ඒක නිසා එයා කිව්වා මම මේ ආසියා দমনය කරනවා කියලා. ඉතින් ලෝකෙන් බලන් හිටියා වට කරගෙන යකෝ සාකි මේ හැම කෙනාම බිම දාලා පාගන ආසියා කොහොමද දමන්නේ? මේ හරියට ආසියා අල්ලලා හැරියා ඉර තියෙන දිහාවට එලෙව්වා පිටිපස්ස තියලා මේක ඉර දිහා බලාන යන තාක්කල් හොනැල්ල පේන්නේ ගව් ගානක් දිව්වා. මිනිස්සු ඔල්ලරසන් දෙන්න පටන් අරගත්තා. යකෝ මේ අස්සයා බය වෙන්නේ නැහැ නේද? බිම දාන්නේ නැහැ මේ මිනිස්සයා. මොකද එයා ඉර තියාන් දිහාට අස්සයා මෙහෙ වෙහෙව නැල්ල දැක්කේ නැහැ. ඉතින් අපි බය අපේ හේව නැල්ලට. අපි මේ රූප අල්ලගෙන ඉඳලා මේ රූපේ නැත්තන හේව නැල්ල තමයි මරණය කියන්නේ. බුදුම බයයි. අන්ධකාරයට බුදුම බයයි. තනි වෙන්න බුදුම බයයි. කැලියට බුදුම බයයි. නිතරම සෙල්ෆෝන් එක අතේ තියෙන්න ඕනේ. ස්විච් එක ළඟ තියෙන දණ තියෙන්න ඕනේ. නැත්තම් ටෝච් එක තියෙන්න ඕනේ. ලයිට් ගියොත් හාමා විනාශයි. මේ මවාගත්ත රූප ලෝකෙට කොච්චර ඇලිලා තියෙනවද කියනවනම් ඒකේ හැවණල්ලක් තියෙනවා අරූපී ලෝකයක් තියෙනවා කියන එක අපිට බයක් චකිතයක් යකෙක් භූතෙක් භූනියමක් විදිහට තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ මේක නෙවෙයි ප්‍රශ්නේ අම්ලදත් අපි නොම කරුවනේ අපි අපේ දරුවෝ කොහොම නොම ගන්නේ අපේ දරුවන්ට මොනවද මේ උගන්වන්නේ මේ දීල් දීල් සෙන්සියල් රත්තරන් කියලා රත්තරන් කුට්ටි ළඟ තියාගෙන හිටපන් නමුත් ඌ දැනගන්නවද මේ හැම රත්තරන් කුට්ටියනම සාපේක්ෂ අවකාශයක් තියෙනවා කියලා. රිදී වල සාපේක්ෂ අවකාශයක් තියෙනවා කියලා. තඹ පිටර වල අවකාශයක් තියෙනවා කියලා. මේ මේ ආස්තික ප්‍රඥාප්ති යුත්‍යම නාස්තිකයට වැටෙනවයි කියලා. කද්දාකත් එක එකක් පුහුණු කරලා නැහැ. එක එකක් පුහුණු කරලා නැහැ. සහ ගහනවා. සහ ගහනවා මේ මේ මේ කරන ක්‍රමයට මේ දරුවන්ට මේ දේශපාලන අභිමතාර්ථ ආර්ථික අභිමතාර්ථ සමාජික අභිමතාර්ථ දීලා අස්සේ ඇලවන්න වගේ බ්ලින්කර්ස් දාගෙන නාස්ලනු දාගෙන කටකලියා දාගෙන එළිවුවට පස්සේ කවදා හරි බුදුහාමුදුරුවෝ කී හිටියත් නැතත් මේ ආස්තිකේ දී ගෙමිනියන් නාස්තිකේ දකින්න වෙනවමයි මනෝමය ආත්ම භාවයට ගිය කාට අරූපී ආත්ම භාවය දකින්නමයි ඒක හරියට කියනවනම් චතුත් අධ්‍යාන ඉඳලා ආකාසානංචයට ගියා මේකදී ඔය සමතේ විපස්සනායේ සමාන තැන් වගේක් තියෙනවා සමතේත් පිළිගන්නවා චතුත් අධ්‍යානට යනකොට ආනාපානේ නොසැලෙන සංසිඳන ගන්නට යනවා කියන ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා දැනෙන්නේ නැහැ සමතේ කිසිත් ධානය නැතුවත් ආනපන සම්පූර්ණ සංසිද්ධාන්ට යන්න පුළුවන් දැනගෙන යන්නේ කරා. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමං. ආනපන සංසිඳනට බය වුණොත් নানা ආකාර හොල්මන් කරනවා. ඇත්තටම හොල්මන් කරනවා. ඒජීදී කෙලින් ගියොත් යාට තේරෙන පටන් ගන්නවා ගෙවිලා ගෙවිලා ගෙවිලා රිට්ටයි හඳයි කියලා. අන්තිමට ආනපනේ නෑ. හැබැයි මම මැරිලා නැති බව හොඳටම දන්නවා. හැබැයි මට නිින්ද කියලා නැති බව හොඳටම දන්නවා. හැබැයි මට සතිය තියෙන බව හොඳටම දන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ අහන්නේ උඹට මේ හයියෙන් දුවලා දුවලා ඇවිල්ලා හොස් හොස් ගාලා හුස්මද වටින්නේ. නැත්නම් ආනාපානි කරනකොට භාවනා කරනකොට ක්‍රමයෙන් සංසිඳන හුස්මද හොඳ. දැන් සම්පූර්ණයෙන් හුස්ම සංසිඳනවා කියන මේ තුنين කොයි එකටද කැමති කියලා. මේකට දෙන උත්තරේ සත්පුරුෂයා අසත්පුරුෂයා තේරුම් ගන්න පුළුවන්. ධර්මය අධර්මය තේරුම් ගන්න පුළුවන්. මේක එක්කෙනෙක්වත් දෝෂ නැහැ. මොකද හැම කෙනාම පටන් ගන්නට හොස් හොස් ගන්න ආනාපානෙන් තමයි. ඊට පස්සේ භාවනා ලෝකය කියලා කියන්නේ ඒ ඕලාරික හුස්ම සුකුම සුකුම තරපත්තටපත් වෙනවා. නමුත් භාවනා ලෝකෙම හුස්ම සංසිඳන තැනට බයයි. සමහර කියනවා මේක මේ ඒ අත්තුම හදාගත්ත වචනයක් දාගෙන භවංග හිතකට වැටිලා භවංගේ නිවන කියලා පටලවා ගන්නවා කියලා. හොඳට තර්කේ ගැලපෙනවා. මම බුදුහාමුදුර කෙනා මෙතෙන්ට යන්නේ සතියෙන් නම් ඔය කලින් පුරුද්දන්ට හදාගත්ත භවංග කතාව ඕනේ නෑ. ඔබ පටන් ගත්ත ගොරාරික උස්ම ඉඳලා මෙතෙන්ට යනවා ඔබ දන්නවනම් මේකට ප්‍රතිපදාව කියනවා. මේ ගෙවෙන බව දන්නවනම් කෙලෙස් ගෙවෙන බව දන්නවනම් කවුරු මොන බයිලා කතා කරත් ඒකේ ප්‍රශ්නයක් නෑ. උඹට ඕන නම් ආයෙ ගොරෝසු තැනට යන්න පුළුවන්. ආයෙ සිවුම් වෙන්න පුළුවන්. මේ මතක තියාගෙන නොදන්න තැන තමයි සිවුම් තැන. ඒකයි භාවනාවෙන් සමතුලිත වෙන්න ඕනේ. කවදා හරි හුස්ම තියෙන එකයි නැති එකයි දෙක සම මට්ටමට එනකොට ඔන්න යාට කියකි අරූපී ලෝකේ අවකාශ ලෝකේ සමාජිකත්වයේ ගත්තයි. ඒ වුණත් මේ ලෝකයෙන් විසිරලා ගිහිල්ලා ගුරුත්වාකර්ෂණය නැති තැන ජීවත් වෙන්න ඉගෙන ගත්තා. ගුරුත්වාකර්ෂණය තියෙන තැන සියලු වස්තු බිම තියෙන්නේ. ගුරුත්වයට ඇදගෙන තියෙන්නේ. ඒවට හැඩයක් තියෙනවා. ඒවට ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ නැත්තනත් මේ වස්තු තියෙනවා. හැබැයි පා වෙනවා. එකිනෙක පිළිබඳ ආකර්ෂණයක් නැහැ. ඒකේ ඉන්න ගියාම නාසයකට යන්න ගියාම කැම කාලා මේ සුදු තියන්න බෑ හැන්ද. හැන්ද තියන්න ඕනේ මේ කාන්දම් ප්ලේට් එක. පිංගානක් තියන්න ඕනේ කාන්දම් ප්ලේට් එක. කණේ ඔක්කොම ටූත් පේස්ට් ටියුබ් වගේ තියාන මිරිකලා කටට ගන්න ඕන. මේ හැන්දෙන් බෙදාන කන්න බෑ කනකොට පාන් පෙති පා වෙනවා. ඉන්දියාප්පා රැල්ලි ගෑරෙනවා. නහය මුත් යනවා. ඒ නිසා මිරිකලා අරගෙන ඒක මිරිකලා කාන්දම් කැලකට හයි කරන්න ඕන. ජීවත් වෙන්න පුළුවන් හැම ගොඩක් වෙලා යනවා. ඒ වගේ මේ රූපී ලෝකේ ඉඳලා අරූපී ලෝකයට යනකොට මෙතන ඉන්න කිසිම කෙනෙක් භාවනායේ තියෙන නොගිහින්නේ නැහැ. නමුත් අරූපී ලෝකෙට බය නිසා රූපී ලෝකයේම හෙවන <clears throat> අරසාව ക്ഷේමේ පතන නිසා යා ආබව වේගෙන් රූපී ලෝකෙට එනවා හයියෙන් හුස්ම ගන්නවා යන්තම් පණ බේරගත්තා බිත්තර මල්ල බේරලා තියනවා කියලා ඇස් දෙක අරලා කය දිහා බැලුවට පස්සේ තමයි ඔන්න පණේ ඉන්නේ. ඒ තරමට අරූපී ලෝකෙට බයයි. ඒ මොකද දන්නවද මේ ආකාසානං ඡායතර වැඩිය සියුම් විඥානං ඡායතරේ විඥානං ඡායතන වැඩේම ඇති නැති දෙක අතර ඇති දෙයට හිත බන්ධන න්‍යාය. ඇති නැති දෙක දෙක සම තමයි. රූපේ සහ වස්තු දේ සහ ඒ මේ anti matter an anti matter කියන එක දේ දරූපී අරූපී දෙක 100 තියෙන. නමුත් අපි දන්නේ රූප ලෝකේ පමණ භෞතික විද්‍යාවේ පමණමයි බහු අපි යන බලනකොට භෞතික ආගම් දරන මිනිස්සු. ඒකයි මේ වස්තු එක සැප හොයන්නේ. නමුත් අරූපී ලෝකයෙන් නොදැන මැරෙනවා කියලා කියන්නේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ 50%ක්වත් ජීවත් වෙලා නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අරූපී ලෝකයක් පෙන්නලා ඊට පස්සේ කියනවා මේ දෙක දැකපු ගමන් විඥානය කියන්නේ දෙකට බෙදලා ආස්තිකත්වයට අදින එක. දන්න දෙයට අදින එක. උඹ ඊට පස්සේ දැනගන්න ඕනේ ආකාසානං ඡායතනට වැඩිය සියුම් විඥානං ඡායතන. එයා තමයි මේ දෙකට බෙදලා දන්න පැත්තේ කතා ගොතකොතා. දන්න පැත්තට හිත බඳන්නේ. ඒක නිසා උඹ ඇති නැති දෙකට හිත වැටෙන්න ගත්තට පස්සේ ඒක පොට්ටපාද සූත්‍රෙමත් සඳහන් වෙනවා ඉස්සරහට. එහෙම නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් වෙනවා. මහා ශුන්්‍යත සූත්‍රය සඳහන් කරනවා උඹට කවදා හරි නැති බව තේරෙන්නේ නැති බවේ කෙලවර ඇති බව ආවට පස්සේ කියලා කියනවා. ගැස්සිලා අවදි වුණාට පස්සේ තමයි තේරෙන්නේ ඉස්සලා හිටියේ හිත තැනක් කියලා තේරෙනවා. නමුත් තේරෙන්න ඉස්සර වෙලා මේ අල්ලගත්ත දේ අල්ලන කතා ගොතන්න පටන් ගන්නවා. ආය රූපී ලෝකයට වැටෙනවා රූපී සමාදන් වීමක් වෙනවා. රූපේට උපසම්පදා වීමක් වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ මතක් කරනවා. ඔබ ඇති නැති දෙකට යන්න හිත නිතර පුරුදු කරපන්. හුඟක් වෙලාට මේක පරියන්කේදී සිද්ධ වෙන්නේ. තමන් අල්ලාගත් අරමුණ සම්පූර්ණයෙන් සංසිඳිලා හිස්තැනකට වැටෙනවා. හිත ලීන භාවයටපත් වෙලා ආයේ පුංචි සද්දයක් ආපු ගමන් ගැස්සিলা අවදි වෙනකොට තේරෙනවා අඩේ. දැන් පොඩ්ඩක් හිතපේක දන්නේ නැහැ. දැක්කේ නැහැ. මොන වුණාද දන්නේ නැහැ. මේන මේ වෙනකොටම සරුවචන සඳහන් කරලා තිනවා මේ ඇතිවෙච්ච සද්ද දිගේ කතන්තර කොටන්න ගත්තොත් අන්නව ඇති වෙනවා. පඩලවිල ඇති වෙනවා. සංකර වෙනවා. ඒ නිසා ඔබ යන්ත්‍රය මම මන්ත්‍රය දෙන්නම් වතුරපන්. ඒතන් සන්තන් ඒතන් පණිතා යද්දම් උපේක්ඛා. ඒ සාන්තය, ඒ ප්‍රණීතය එන උපේක්ඛාවයි. එනකට යමක් නැති තැන. ඔබ ආයෙසර පුළුවන් නම් නමක් නැත්තන් යන්න බලපන්. ආයෙ මේ ඇතිවෙච්ච රූප ගොඩේ ආනාපාන පොඩ්ඩක් තෝරන බේන ආයෙක වෙනකන් හිටපන්. දැන් ආයෙ ගිහිල්ලා නොදන්න තැන වෙන නොදන්න තැන ඉඳදී නොදන්න තැන ඉන්නවා කියලා දැනගන්න පුළුවන් ශක්තියක් මනුස්සයට නැහැ. ඒක තමයි එතන තියෙන ප්‍රශ්නාර්ථය. එතන තියෙන ප්‍රහෙලිකාව නොදන්න තැනදී නොදන්න තැන ඉන්න බව දැනගන්න විදියක් නැහැ. ඒසා දන්න තැන නොදන්න තැන 50ට 50ට අරගෙන ඒක gedara වගේ කරගන්න නොදන්න තැන. මේ නොදන්න තැනට බය මිනිස්යාගේ සාජාසියම උපදින දෙයක්. අලුත් දේවල් වලට බයයි, නොදන්න දේට බයයි, විමුක්තියට බයයි, නිවනට බයයි. ඒසා දන්න දේයින් අපි සියලු ආරක්ෂාව සපයන්න හදනවා. ඒකයි මිනිස්සු මේ විශාල ආයුධ සටනක ඉදලා ඉන්නේ. කවදාකවත් මිනිස්සු දන්නවා Tamanට තමන් සතිය තමයි ලොකුම ආරස්සාව කියලා. ඒක අරූපී දෙයක් කියලා පිළිගන්නවත් කැමති. ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ A50 මොකද T45 T52 ද මොනවද කියලා තියෙන ආයුධය ආයුධය ළඟ තියෙනවා නම් හරි. පිස්තෝලයක් ගන්න පුළුවන් නම් ජේම්ස් බොන්ඩ්. කඩුව ගන්න පුළුවන් නම් MGR. බුදුහාමුදුරු කියන අද්දක මෙහෙම කරලා මගේ ඇතේ මොකුත් නැහැ. පුළුවන් නම් වරේ. මගේ ළඟ සතිය තියෙනවා. සත්‍ය ආරසාවිතර මොකක්වත් නැහැ. ඒකයි මිනිස්සු මේ ආයුධ පිටිපස්ස යන්නේ. අද ලෝකේ ආර්ථිකයෙන් 55%කට වැඩිය ආයුධ නිෂ්පාදනයට යනවා. ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගේ 95ක් මුළු මානවයා එක සැරේ විනාශ කරන්න පුළුවන් බෝම්බයක් හදන්න සැලසුම් වෙලා තියෙනවා. ඔය අමනෙන්ට අපි උගත්තු කියලා කියන්නේ. අපේ දරුවෝ පාවා දෙන්න හදන්නේ උන් කියන පචවලට. මොකටද මේ බයට? උන්ට කවදාකවත් තේරෙන්නේ නැහැ සතියක, ආධ්‍යාත්මයක, සමාධියක, සීලයක වටිනාකමක් තියෙනවා. ඒ හැම කෙනෙක්ම කිසිම සීලාචාරකමක් නැති බයලජ්ජ නැති જાතියක්. විද්‍යාවට බයලජ්ජ නැහැ. ඒ විද්‍යාව තමයි අපි මේ හම්බ කරකට හම්බ කරට ටැප් පිරන්නේ. බුදුන්ති එකට විරුද්ධ නැහැ. උනාසි කියනවා කවුරු කොතරම් 95ක් ආවුද හැදුවත් මගේ ප්‍රතිපත්තිය ගත්තොත් ඒ මනස තේරේ සතිය අරසාව තියෙනවා. අරූපී ලෝකේ ආකාශය අනන්තයට යන්න බැරිකම නෙවෙයි තියෙන්නේ. ඊට යරින් තියෙන විඥානේ කොහොම හරි ආස්තිකත්වේ නැති කරලා නාස්තිකත්වේ නැති කරලා ආස්තිකත්වයට හිත බලන්න. අහස දිහා කොච්චරලා බලන් හිටියත් තරු වෙිනා මිසක තරු දෙයක් අතර තියෙන හිස්තන අපිට පේන්නේ නැහැ. කදාකත් නැහැ. චිත්‍රපටයක් බලනකොට 150ක් තියෙන අන්ධකාරය. ඕනේ ප්‍රොජෙක්ටර් අධික කරලා බලන්න. කදාකත් චිත්‍රපටය බලනකොට අන්ධකාරයක් පේනවා. ඒක වහගෙන තමයි ආලෝකේ පැවැත්ම තියෙන්නේ. හැම හුස්ම දෙකක් අතරම හිස්තනක් තියෙනවා. අපිට හුස්ම පේනවා මිසක හිස්තන පේන්නේ නැහැ. බුදුන්සේ මීර පේන හුස්ම දිගෑරලා සුද්ධ කරන පතුරු ගහලා විසිතුරු කරලා බලන බලන ඵලයක් ආස්වාසේ නිම වුණාට පස්සේ ප්‍රස්වාසය පටන් ගන්න ඉසලා ඒ හා සමාන විවේකයක් තියෙනවා. ප්‍රස්වාසය ඉවරච්චාම ආස්වාසයට ඉසලා ඒ හා සමාන විවේකයක් තියෙනවා. ඒකට ඒ තරම්ම සියුම්ම බලපං. සියුම් බලන්න හොඳම දේ තමයි පේන දේ අල්ලගන්නේ. අල්ලන ඒක හොඳට සුද්ධ කරන සුද්ධ කරන සුද්ධ කරනකොට සියුම් වේගන යනවනම් හිතාගන්නේ සතිය වැඩෙනවා. සමාධිය වැඩෙනවා. ප්‍රඥා වේපුල භාවයටපත් වෙනවා. සද්ධාව වැඩෙනවා. වීර්යය වැඩෙනවා. මම හෙට මේකටත් වැඩි යන්න ඕනයි කියලා යන්න යන්න යන්න යන්න අරූපෙට තමයි යන්නේ. ඊට මේ රූප අරූප දෙක සම කරලා මේකෙදී රූපයට කැමැත්තත් අරූපයට ප්‍රතික්ෂේප වීමත් එක්කෙනෙක් පුද්ගලික දෝෂයක් නෙමෙයි මේක DNA RNA වල එන ගතියක්. මේක කර්මයෙන් සංසාරයෙන් එන එකක් ආස්තිකයට බැඳෙනවා. මේක තමයි මේ මේ ලෝකායත ඥාන කියලා කියන්නේ. බුදුන් වහන්සේ පෙන්නන තනි පුද්ගලයා මුළු ලෝකෙටම පෙන්නනවා කොච්චර රණ්ඩු කරත් ආස්තිකත්වයේ උඹලා දේශපාලන ආර්ථික විද්‍යාව හැදුවත් නාස්තිකත්වයේ කිසි කෙනෙක්ගේ ආධාර උපකාරයක් නැතුව තකට තක හිටලා තියෙනවා. උඹ මේ දෙක සම කරගත්ත දවසේ නොසලෙන ලෝකේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන සැප දුක දෙකට සම වෙන ලාභ පාඩු දෙකට සම වෙන යස සායස දෙකට සම හිතක් තියන්න පුළුවන් බව තේරුම් ගන්න. නිසා යම් දවසක ඒකේනා ආකාසානං ඡායතන විඥානං ඡායතන දෙකේ වෙනස දැනගත්තට පස්සේ හිත අකින්චඤ්ඤායතන කිසිත් නැති දැනකට. ඒ කියන්නේ අපි ඉස්සලා කියවනේ හිස්තන්ට අවදි වෙන්න බෑ කියලා. අකින්චඤ්ඤායතන කිය කිසිත් නැති දැනට අවදි විය හැකි. එතන තමයි ගැටලුව විසඳෙන තැන. ඒත් නිවන නෙවෙයි. ඒත් නිවන නෙවෙයි අරූපී ලෝකයේ ඡේවීම. අරූපී ලෝකේ දන ගන්නවා. දැන් මේක කිසිත් නැහැ. නමුත් මෙතන සරුංගලේ නූල කඩලා ගියා වගේ හිස් අවකාශය වගේ කුරුල්ලෙක් අහසට පියාඹුවා වගේ උගේ තටු දෙක විතරයි උට තියෙන්නේ වෙන බූදලයක් නැහැ නම්බුනාම නැහැ කීර්ති නාම නැහැ අපි කියන කුරුල්ල වගේ කියන. ඔබටත් කුරුල්ල වගේ වෙන්න ඕනේ නම් ඔය රූප ලෝකේ තරනේ අරූප ලෝකෙත් අතහැරලා දෙක සමබර රූපී අරූපී දෙක සමබර තත්ත්වයට ගියාම ආකින්චඤ්ඤායතන කරන හැබැයි ඒක මේ ලෝකේ ප්‍රකෘති තත්ත්වයක් නෙවෙයි. පරිේශන මට්ටමකින් අත්දකින්න පුළුවන් මේ ජීවිතේදීම සයන් සම්පඥා සත්‍යකත්තා විරිසති හැබැයි ප්‍රත්‍යක්ෂ මේ ප්‍රകൃතිය නෙවෙයි. ඒ නිසා ඊට පස්සේ යා කොම්ප්‍රොමයිස් කරනවා ටිකක් කෙලස් තිබුණත් කමන්නේ ටිකක් කෙලස් නැතුණත් කමන්නේ නේව සංඥා නා සංඥායතනට යනවා. ඒ වගේ තමයි යෝගාචර භාවනා කළා ටිකක් හිතවිලි තියෙනවා. ටිකක් පසුබිමේ සද්දත් ඇහෙනවා. ටිකක් වේදනක් දැනෙනවා. කමන්නේ ඒක මම කෙලසන්නේ පසුබිමේ තියෙන්නේ මම මගේ හිත නොසැලී පශ්චාත්තාප නොවි බුදුන් අදහගෙන එහෙම ඉන්න පුළුවන් නම් කෙලස් තිබුණට නොතවර වෙන ගතියක් නිලුම්පතක් උඩ වතුර බින්දුවක් තිබ්බට නොතවර වෙන්නාසේ නිලුම්පත වතුරෙන් කෙලසෙන්නේ නැහැ. වතුර තිබුණා ඇලවිච්ච ගම වැටෙනවා. ඒ නිසා යා කෙලස් පිළිබඳව කතා නොකරත් හරියි. දැන් අද මුළු පත්තර පුරාට රේඩියෝ පුරා ටෙලිවිෂන් එකේ කතා කරන්නෙම කෙලස්මනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කොහෙන් හරි කෙලෙසයක් ගෙනල්ලා මතු කරලා වෙනවා. භාවනා කරන කෙනා වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල් අතුපාඩු කතා නොකර නිකන් ඉන්නවා. හරි පැත්ත විතරක් කතා කරනවා. කතා කරනකොට යන මේ අරූපී ගත්ත දේ රූපී ධර්මයකින්ම තමයි ගෙවම් කරන්නේ. නමුත් මේ දෙකේ එකිනෙකට රජ වෙන්න දෙන්නේ දෙක සමබර වෙලා දෙකට නොසැලෙන මනසාවට පස්සේ බුදුන්ස සඳහන් කරනවා මෙන්න මේකට පොට්ටපාද සංඥාග්ග කියන නම දෙන්න පුළුවන් කියලා. සංඥාස්කන්ධේ යන්න පුළුවන් අන්තිම කෙලවර. ඉතින් ඒක බුද්ධ දේශනාවේදී උගෝ ගැඹුරු තැන. ඉතින් අපි ඊගා දාසට යන්න ඉස්සලා අපි මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. මේ හුඟක් මට්ටම් මෙතන ඉන්න හුඟ දෙනෙක් අත්දැකලා තියෙනවා. බුදුරජාණන් මේකට ව්‍යාකරණ දෙන එක විතරයි කරන්නේ. පෙළගස්මක් විතරයි කරන්නේ. නමුත් පෙළගස්ස ගත්ත ගමන් හිත බුදු වෙනවා. බුදුහමස කොහොම කෙනෙක්ද කියලා තේරෙනවා. ඒ වගේම අපි මෙතෙක් කල වරද්ද වරද්ද ආපු ගමනේ වටිනාකම තේරෙනවා. තමන්ට තමන්ගේ වටිනාකම තේරෙනවා. ඒක නිකන් මිනිස්සෙක් වීම පවා ප්‍රතිලාභයක් බව තේනවා. අනේ මීට පස්සේ කවදාකවත් තවත් මිනිසෙකුට නිග්‍රහ කරන්න එපා. තව සතෙකුට නිග්‍රහ කරන්න එපා. නිග්‍රහ කරොත් තමන් බුදුහාමුදුරන්ගේ මිත්‍රවත පුරණ කෙනෙක් නෙවෙයි සපත්තවත පුරණ කෙනෙක් වෙනවා. මිත්‍රවත හොඳ දෙයට හොඳයි කියන මුචා විනතරහ යනවා. වරදිනවා තෝපල කියලා කියනවා අනේ ඊවන් ශ්‍රලංගට කියලා සමාවිල්ල ගන්න එකයි කියන්නේ කේන්දි ගියා තරහ වෙන්න බා කවුරුත් වෙලාට ඕකම තමයි කියලා ෂේප්මන්ට් එකක් දාගෙන පුළුවන් තරම් මැරෙන්නේ ඉස්සෙල්ලා account balance කරලා තියාගන්න. එතකොට ඉදිරි චිත්තක්ෂණයේ හරි ප්‍රකට ප්‍රභාවයක් ඇති වෙනවා. මට නිවන් දකින්න ඉඩ තියෙනවා කියලා. ඒව නැත්තම් ওই කුණු කන්දලක් වල තිබ්බොත් එහෙම කවුරුත් අපිට වුණියම් කරන්නේ කුණු කන්දලෙමයි. වුණියම් කරන්නේ. ඒ නිසා මේ සංඥග්ගය කියන්නේ නිවන නෙවෙයි. නමුත් බොහොම ආසන්න තැනක්. ඉතින් මේ තමන්ගේ අත්දැකීම් ටික පෙළ ගස්වගෙන ක්‍රමයෙන් ඕලාරිකාත්ම භාවයේ මනෝමය ආත්ම භාවයත් එමත්ින් අරූපී ආත්ම භාවයත් ඒකත් ගිවං කරලා ලැබෙන මේ සංඥාග්ගයත් මේ ජීවිතේම සයන් අභිඥා සත්‍චිකත්වා විහරණය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාර්ථන සීමුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි මෙහිදී පර්ණචාත්‍යක් විදිහට ධර්ම දේශනාව නිම වෙලා අපි එතනම සුළු වේලාවක් ගන්නවා. ධර්ම දේශනාව සම්බන්ධව හෝ තම තමන්ගේ භවනා ජීවිතය සම්බන්ධව හෝ කිව් අවස්ථාව හැටියට ගැලපෙන හොඳ කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් ධර්ම මාතෘකාවක් තියෙනවා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරනවා මතක් කරගන්න. නැත්නම් අපි එක්තාවතා ආදී ගාථා සජ්ජායනකට ගිහිල්ලා දේශනා ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. කියනවා වගේ මේ හිතියා වෙච්ච දෙයක් දන්නේ මොකද උනේ දන්නේ නැහැ මොකවත් නැහැ පස්සේ තමයි දන්නේ කියලා. එතනයි. එන්නේ සිහියේ අද උපේක්ෂාවක නිස්සත්තු වෙන්නේ. විදියක් නේද? අර තද නිසිවාචු දැන වෙච්චිදේවත් නොදැන යම් වෙලාවක් ඉඳලා අවදිනාගේ ගන්න එක භවංගගත වීමයි කියන කතාව මොකක්ද? මේ අර ඉස්සෙල්ලා නොදැනී තමයි පටන් ගන්නෙ. දැන් මේක හරි මම දැන් උපේලා තියෙන මේකට අවදි වෙන්න ඕනයි කියලා භාවිත බහුලීකත කිරීමෙන් තමයි ඒකට අවදි වෙන්න පුළුවන්. ඒ නිසා මුල් අවස්ථාවේදී ගුරුවරයාටවත් ගෝලයාටවත් කියන්න බෑ නින්දක්ද ඔය කියන භවංගයක්ද එහෙම නැත්නම් මේ හිත හැඟවි ගැනීමක්ද ඒක ගැන හොඳා ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු සාන්ති නිතරම ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඒකට උන්වහන්සේ දීපු එක උත්තරයයි දැන් ඔබ භාවනා කරපුවාම ඔබ හිත හැංගිර දණ්ඩ යන බව අනිත් ලෝකෙ ඔක්කොට වැඩි ඔබට ඒක අදාළ කාරණාවක්. නිසා භාවනා කරන වාඩි වුණ අදිෂ්ඨානයක් ගනින් අරමුණ සංසිද්ධියකට එනකොට මෙතෙන්ට වැටෙනවා. මම මේකට අවදි වෙන්න ඕන. මම මේකට දැනගෙන යන්න ඕන කියන එක කිව්වට පස්සේ ඒකේ යෝගාචර ලොකු තෙදක් වෙනවා. මම අනිවාර්යයෙන්ම අදත් වැටෙයි. නමුත් ගියට ඊයට වැඩිය නිින්ද යන නිින්දේ වැටෙන නැත්නම් හිත ලීන වෙන தත්වෙට වෙනද වැඩි චිත්තක්ෂණයක් ඉදිරියට අවදි වෙනවා. හෙට තව චිත්තක්ෂණයක් අවදි වෙනවා. මේ දිබුරුප ස්වාමීන් වහන්සේ කියනවා හැමදාම නිින්දට ගිය වෙලාවක අවදි මනසට නිින්දට යෑම හදිසි වැඩක් නෙවෙයි. අහම්බයක් නෙවෙයි ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. අන්නේ ක්‍රමයට හිත යොදා සතිමත් වෙන්න හැමදාම නිින්දේදී. ඒක තමයි මැක්‍රෝ ලෙවල් එක. භාවනාදීක මයික්‍රෝ ලෙවල් එකකින් සිද්ධ වෙනවා. ඒ නිසා නොදැන වැටෙන එක මේක ආනන්ද සප්පාය සූත්‍රය පැහැදිලිවම කියනවා. ඒ මිනිස්සයා අසඤ්ඤයක හිටපු බව. අරූපී ලෝකයට හිටපු බව දැනගන්නේ සංඥාවක් මතින්මත් එක්ක. රූපයක් මතින්මත් එක්කම ගැස්සීලා අවදි වෙනකොට දන්නවා හිටිය තැන මුකුත් නැහැ කියලා. හැබැයි ඒකට චූලසුඤ්ඤත මහසුඤ්ඤත සූත්‍රය කියනවා ඒ හිටපු තැන නිවන බවත් කෙලෙස් නැති බවත් ආතතිය නැති බවත් අසහනෙ නැති බවත් විමුක්තිය බවත් පිළිගන්න යෝගාචරය කැමති නැහැ. මේ ගෙනල්ලා දීලා තියෙන එක පිළිගන්න කැමති. බුදුන් කියන එක එහෙමයි. ඊට පස්සේ දැන් ඇවිස්සුනානේ. ඇවිස්සුනාට පස්සේම පුරුදු ආනාපාන සති සමාධිය නැත්තම් පුරුදු සත් සමාධිය පිට දාලා ආයෙත් යන්න දරපන් නොදන්න දැන්. ආයෙත් නොදන්න දැන් ගැසිලාව තියෙනවානේ. ආයෙත් හැරයක් ගැසිල එක තුල තියෙන ප්‍රධාන කර්මස්ථාන ගැන ආයෙ කරපුවම ලක්ෂ වාරයක් කරනකොට තේරෙනවා. ඔබට ඕනේ අසහනෙන් දුර වෙන්න නම් ආතතියෙන් දුර වෙන්න නම් දන්න හැම තැනකදීම අසහනෙ තියෙනවා. දන්න දැනෙන හැම දෙයකම අසහනය තියෙනවා. අසහනය නැත්තම් දැනීම නැහැ. ඒ නිසා දැනීම නැති තැනට හිත හුරු කරපන්. දැස්විලා බලන්න. අන්තිමට යනකොට එතෙන්ද ගිහිල්ලා කරගෙන කරගෙන යනකොට ඒ ඉතර දන්නේ නැහැ කියප එකට අවදි වෙනවා. ඒක කාලොස් කස්ටඩීනා කියනවා මේ ආජන්ටිනාවේ මෙක්සිකෝ වල මායා ශිෂ්ටාචාරයේ පරණ ගෝත්‍ර ජාතින් ජීවත් වෙනවලු තාම. ඒ ගෝත්‍ර නායකයා තෝරන්නේ හීනෙකට අවදි වෙන්න පුළුවන් කෙනාට කියලා. හීනෙක ඉන්නකොට මම හීනෙක ඉන්න බව දන්න කෙනා ගෝත්‍ර නායකයා වෙනවා කියලා. ඒ මිනිසුන්ට භාවනා ක්‍රමයක් උගන්වනකොට ඔය භාවනා ක්‍රම කියන්නේ උඹට අකරතැබ්බයක් වෙච්ච ගම මම මේ මනෝලෝකයක දීන්නේ නැත්තේ කියලා වෙරිෆයි කරගන්න ක්‍රමයක් තියාගන්න. දැන් මේ මම බීලා මත්ලා ගහනවාද? බයෙන් විසඤ්ඤ වෙලාද? හීනෙකද? කියලා දැනගන්න ඒගොල්ලෝ කරන්නේ මේ අත් දෙක මෙහෙම තියලා තමන්ගේ අතේ රේඛාවල සාම්බර භාවයට හදිසියක් වෙච්ච ඕන වෙච්ච ගමන් කවුරු හරි බැන්න ගැහුව තරහ ගිය ගමන් එහෙම කරනවා. කරුවා තමයි හිත gedere එනවනේ. හිත gedere එන්න පුරුදු වෙනවා. ඒ නිසා කලවලයක් රාගයක් මතුණා, ද්වේෂයක් මතුණා, නිදිමතක් මතුවෙච්චා දැන් පාලනේ ගිලිහෙනවනේ හිත. මුසුප් වෙනවනේ. මුසුප් වෙනකොට අද්දක මෙහෙම තියලා මේ රේඛාවල සම්බර භාවයට හිත තියෙනවා. මෙයාට හීනයක් හීනක ඉන්නවා එයාට ආසාවක් අසංවිධිතතාවය තේරෙනවනම් එයා හීනෙන් උත්සාහ කරනවලු අර දවල් කරලා පුහුණුවට අත් දෙක මෙහෙම කරන්නේ. ඒක පුංචි chance එකක් එනවලු එයාට මේක හීනයක් දෝ කියලා හීනේදී අවබෝධ කරගන්න. එයා ඊට පස්සේ පුරුදු කරලා කරලා කරලා හීනෙට අවදි වුණයි කියලා කියන්නේ අභිඥා හයම එක චිත්තක්ෂණේ ලැබෙනවා කියන්නේ. ඕනම් අහගෙන යන්නත් පුළුවන්, අනුන් කියන්නේ අහන්නත් පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ හීනෙක ඉන්න බා හීනෙ ඉන්න බා දන්නේ නැතිකම. රහත් තුනයි කියන ප්‍රකාශය කරන්නේ මොන වගේ මට්ටමකදී නෑ රහත් කියන ප්‍රකාශය බුදුහාමුදුරන කරන මිසක වෙන කෙනෙක් නොකර ඉඳ උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒක කරලා වැඩ නැහැ පිස්සොත් එක්කනේ කතා කරන්න තියෙන්නේ. පිස්ස බලන්නේ තර්කෙන්නේ. රහත් ලෝකේ තර්ක නැහැනේ. එයාට තියෙන දෙන අසහනි නැහැ. එයාට තියෙන ආතතිය නැහැ. දැවිලි දැවිලි නැහැ. බ්‍රහ්මදාමයෙන් අහලා තියෙනවා මේ කොහොමද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම දැනගන්නේ කියලා. ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වා. ප්‍රශ්න අහන හැම එකම ප්‍රශ්න හිත හිත ඉන්නවා මිසක් මේ මොනවක් කරන්න කියලා ප්‍රශ්න නාහින්ද හරි එතකොට දන්නවනේ හොඳටම දන්නවනේ අපි ලොකු සංසය කියනවා ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. සාරිපුත් හමුදුත් ප්‍රශ්න අහනවා. ඒ මොකද? අනික් කටියේ ප්‍රශ්නේ පටලවා ගන්න දන්නේ නැහැ. දැන් මේ චනංගල සූත්‍රය අපි පල්ලෙහාදී කරන ඒක බුදුහාමර ප්‍රශ්නයක් අහනකොට ගිහියට අහන්නේ ඒගොල්ලෝ අහන්නේ කාමයට ප්‍රශ්නයි. නිකාමයේ ප්‍රශ්න අහන්න දන්නේ රහතන් වහන්සේ නමක් විතරයි. ඔය මේ පාරායන වර්ගී බුදුහාතෝ නිර්මිත බුදු කෙනෙක්මවල ප්‍රශ්න අසන එක ප්‍රශ්නයක්වත් අපිට තේරෙන්නේ නැහැ. අපිට අදාළත් නැහැ. දැන් ධම්මදින්නාවගෙන් අහන විසකාව කියලා ආර්යාවෙනි සැප වේදනාවේ තියෙන දුක සැප දෙක මොකද්ද කියලා. අපිට හිත ප්‍රශ්න අහන්න පුළුවන්ද කියලා. සැප වේදනාවේ තියෙන දුක සැප දෙක මොකද්ද කියලා. මේ ප්‍රශ්නේ අහන්න මට්ටමකට යන්න ඕනේ. එයා අහන්නේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් නෙවෙයි. යහනේ පැහැදිලිව නම් තව කෙනෙක් කෙරෙහි ආදර්ශයක් වේගන රෝල් මොඩලයක් වෙන්නේ. ඒක නෙවෙයිනේ ලෝකේ තියෙන්නේ. ඔය ටෙලිවිෂන් එකක තියෙන ඩිස්කෂන් එකක් අහන්නකො. රේඩියෝ එකේ තියෙන ඩිස්කෂන් එකක් අහන්න. ඔයාලගේ අන්තට්ටුව වෙන්නන්නේ ප්‍රශ්න අහන්නේ. මම අර දැන් හොඳට මං ගිය විලාක මිනිස්සෙක් අහන දිගින් දිගටම ප්‍රශ්න. ඉතින් සෙනඟ හොතරම මුසුප්පු වුණා. පස්සේ මනසයිල මම සමාව ගත්තා. ඊට පස්සේ මම ගෝ රෙඩි රෙඩි උඹ ප්‍රශ්න අහන්නේ මම දන්නවද කියලා දැනගන්න බෑ මම දන්නවා මන්ට මේක පෙන්වන්න ඕන කමක් නැහැ ඌ වැඳලා කිව්වා මම තීහිරදුවේ මම ඔබ වහන්සේම ගුරුනාථ යරුතේ බහන මාතාවක් කරලා දෙන පඬිතරාමේ ඉතින් මේ මගේ හැටි ස්වාමීන් වහන්සේ ඒ පන්සල් ලොකු හමුදාවල ගිහුවා මෙයාට ඕන වෙලාවක උපන්තික දිවුරු හොදලා දෙයි උපස්ථානයක් කරાવી සෙනඟ මැදට ගිහගම ප්‍රශ්න අහන්නේ මම මේ බරපතල වචන ධර්මයි කියන්නේ ඒක මේ ඉස්සරහා ඉඳ උත්තර දෙන මිනිහා ප්‍රශ්න වලට උත්තර දෙනවක් දන්නව දැනගන්න කියලා. ඒක ප්‍රසිද්ධ සභාව කිව්වොත් ප්‍රෙඩියා වෙන ඊට පස්සේ සභාවට. ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නේ මේ මම මේ ප්‍රශ්න දන්නවා. ඔබ වහන්සේට දැනෙනවද ප්‍රශ්නේ තේරෙනවද? උත්තරේ නම් දන්නේ නැති බව මම දන්නවා. ප්‍රශ්නවත් තේරෙනවද කියලා. ඉතින් ඒගොල්ලන්ට ගහන්න ඕනේ හැඳි මිටේ. වැටෙන්න ගහුවට පස්සේ මොකක්වත් නැහැ. මොකද ප්‍රශ්න සාකච්ඡා තියෙන්න ඕනේ. ඒක මොකද එහෙම මම දන්නේ. මම පැවිදිනේ ගොඩක් ප්‍රශ්න සාකච්ඡා වලට සම්බන්ධ වෙච්ච නිසා. මොකද මට අහන්න බැරි ප්‍රශ්න කට්ටිය අහනකොට මට උත්තරෙත් හම්බෙච්චා මට තේරෙනවා අපි ඔක්කොම දින එකම ප්‍රශ්නේ බව. ගෑනුණත් පිටිමුණත් එකම ප්‍රශ්නයයි අපිට තියෙන්නේ. ඔය කොයි විදිහට වර නැගුවා. ඒක මට කියාගන්න බෑනේ. මම එච්චර සභා සබකෝලයි ඒ කාලේ. අනිත් ඉංග්‍රීසි මාධ්‍යෙන් ගියේ. ඉතින් ඒ නිසා බලනකොට මට හිතුණා යකෝ මේ සාකච්ඡාවට ගියාම කුප්පිය නිකම්ම පිළිගන්න. මට තියෙන කුප්පිය අල්ලන්නේ එක විතරයි. ඒක නිසා හරි කැමති ධර්ම සාකච්ඡාවලට. නමුත් සාකච්ඡාවල සමහරු ඒ අර තමන්ගේ පුළුවන් කාර්කම් වෙනවා ප්‍රශ්න අහනවා. ඒකෝර මම ඊමේල් වල ලියලා අරනවා කරුණාකරලා අපි දෙන්න එකතු වෙලා මේ ප්‍රශ්න ආපු මූලයේ බලන්න එක්ක තණ්හාව එක්ක ද්වේෂය එක්ක මාන්නේ එක්ක දික්කිය. මේ තණ්හාව ප්‍රශ්නේ ඇති වෙච්ච මුල හොයමගත්ත දවසේ උත්තරේ නෙවෙයි හොයන්න ඕනේ මුලට ගිය ගමන් අපිට තේරෙනවනේ. ප්‍රශ්න වලින් ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ නේ. කරබන හිතාගනිය ප්‍රශ්නේ එන්නේ මාන්නේ. ඔය ප්‍රශ්නේ ඉන්නේ සක්කාය දිට්ඨිය. නැත්තම් තෘෂ්ණාවෙන් අපි දෙන්නම එකතුලා කොහේ මොහේ මං හිව්වොත් උඹට කෙනෙහිල්ලක් වෙනවා. ඒ මාසේ චරිතය ඝාතනය වෙනවනේ. අපි දෙන්න ඕනකම අනේ ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ ප්‍රශ්න අහන්න ඕනේ මම මගේ ප්‍රශ්න විසඳ ගන්න. මොකද මේ ප්‍රශ්නේ එන සෝස් එක බලන්න. රහතන් වහන්සේට එහෙම ආල්පුත් සාන්තට එහෙම සෝස් එකක් නැහැ. එයාට තියෙන්නේ අනික් කටියට අහන්න බැරි ප්‍රශ්නයක්. වර්ණ ගන්න බැරි ප්‍රශ්නයක්. ව්‍යාකරණ කිරීමක් පමණයි. ඉතින් ඒක දිහා බලනකොට සත්පුරුෂයා සත්පුරුෂයා පට්ට ගන්නකොට තේරෙනවා. පස්සේ නගන ස්වරූපයෙන්ම සත්පුරුෂයා සත්පුරුෂයා තේරෙනවා. හැබැයි ඒක ඉඟි කරන්න එපයි කියලා තියෙනවා. ගුරුන් පන්සිවාස කියන ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණත් උඹ මහ බෝසතාණන් වහන්සේ කෙනෙක් විදිහට උත්තර දීවා. ගෝපල්ලට අඟවන්න එපා උඹ මොකට ප්‍රශ්නයක් කරපු ගෝපල්ලේ කියලා. එතන ඉඳලානේ අපිත් ආවේ. අපි ගෝපල්ලෝනේ අපි දන්නේ නැතුව ඉඳලානේ ආවේ. ඒ නිසා ඒ මාසයෙන් හිඟා කරන්න එපයි කියලා. ඒ ડોක්ටර් ෆෙනෑන්ඩු මට උගන්වපු එකනේ ඡායාත්‍ර කියලා ටෝක් එකක් දෙනකොට එයා කියලා තිනවා සද්දයක් ඇහෙන්නේ අපි හිතමු මෙයාට බල්ලා කුළු විදිහකින් තරණයි කියලා. ඉතින් අපි මෙතන ඉඳගෙන එතනනේ සද්දේ හිතන්නේ. සද්ද ඇහෙන්නේ කනේනේ. එයා ඕක කතා කරලා ඔඩියන්ස් එකෙන් අහලා දෙන ඔක්කොම දෙන මහරජාගුල කට්ටියන් කියනවා. මේ ඇහිම සිද්ධ වෙන්නේ එතනද මෙතනද කියලා. ඉතින් ඔක්කොම ගොළු එතන කියලා. ඒ ඩොකේ ගියන්න විදියක් නැහනේ. ඒකට වැසීලි හොදන මනුස්සයා ආවලු ඇතුළට පිටිපස්සේ. ඒ මිනිහාගේ ඩියුටි එක. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දාලා ගොළු ඒ මනුස්සයන් ප්‍රශ්න අහන්නේ. සද්දයක් ඇහෙනකොට ඇහෙන්නේ සද්ද ඇති වෙන දැනද කම්බරේද කියලා. අර කොළු මොකද කම්බරේ නේ සද්ද ඇහෙන්නේ. මේ මනුස්සයාට ඕඩියන්ස් එකටම බැලලා තියෙනවා තොපි මේ වැතිකිලි හොදනේ කාටතරම්වත් සාමාන්‍ය බුද්ධිය නැහැ. ඉන්න ඉස්සර IT රටේ වෙන උගත්තු පිරිස. ඉතින් පස්සෙයිල මට කියන මං කරගත්තේ මරි වැඩක්. ඒ මිනිස්සු තමයි මට ගහන්නේ. අර රසීද කාරය මැරුවත් ඌ ගහන්නේ මම මේ මනුස්සයා පුම්බලා තියලා මේ උගත්තු ටික තරහ කරගත්තා. ඒ කාරණා වුණා. කාරණාව මිනිස්සුන්ට ඒත්තු ගන්නවා. නමුත් මගේ ක්‍රමවේදය වැරදි. මට කරන්න තිබුණේ මේ මිනිස්සුන්ට හේතු ගණන මිසක රිදවන්නේ නැතුව. ඉස්සරහින් මේසු හරි මහානක්කාරනේ පළවෙනි පෙළේ ඉන්න මේසු ඒ ඔක්කොම කරසේ වැසිකිලි වත මිනිහට දෙන්නවා සද්ද ඇහෙන්නේ කම්බරේ කියලා. ඒතර නෙවෙයි කියලා මේගොල්ලෝ ඔක්කොම කියනවා සද්ද ඇහෙන්නේ සද්ද ඇති වෙන තැන කියලා. ඉතින් අන්නේ වගේ දේවල් කරනකොට සමාජාට ඒ දේශකයාගේ ඔලොමලකම නිසා අපි ගින්දරට අත දානවා. සර්වඥාන්සේ ගාන කිව්ව නෑ. ඒකෙදි හරි ලස්සන දන්නවා ඉස්සර එක්කනාගේ මාන්නේ බින්දින් නැතුව දැනුම එයාට දෙන්න ඒකෙදි මම දැක්ක අපේ ලොකු සාංශේ ගුරු පන්දි ස්වාමීන් වහන්සේ එන ඒකේ ඉන්නකොට මත් වෙනවා ඇඬෙනවා. ඒ තරම් දැනුම් සම්භාරයක් කද්දාකවත් කාටවත් නැහැ. ඉඟි කිරිල්ලක් හැබැයි හොඳට කල්පනා කරනකොට ටොක්කක් තමයි අනින්නේ. අත ගාලා ටොක්කක් අනිනවා. ගෙදර ගිහිල්ලා රැට කෑමටයි ගෙදර වැට්ටයි කියන තීරුම් ගනි. මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා. ඒක කියලා තියෙනවා ඇමරිකාවේ රිසර්ච් එක. යම් මට්ටමකට භාවනාව දියුණු කරාට පස්සේ ප්‍රශ්නේ එන ස්වරූපයෙන් ඒ ඒතලේ යවන්නේ ඒක හරහාම උලටමයි. ඒ ප්‍රශ්නෙට පාවිච්චි කරපු වචනමයි පාවිච්චි කරන්නේ. ඒකල ඒ පුද්ගලයාට ප්‍රශ්නයම උත්තරයක් කරලා අපහු දෙනවා. පිරිසට තේරෙන්නේ නැහැ. පිරිසට කාටවත් තේරෙන්නේ වෙනම ලැන්ග්වේජ් එකක් වැඩ ගන්න. වෙනම කොමියුනිකේෂන් එකක් ගන්නනේ ප්‍රශ්නෙමයි හරවලා අනිත් පැත්ත හරවන්නේ. බුදුරජාණන් වහන්සේක පාවිච්චි කරලා තියෙන දැන් බලනකොට ඒ මිනිස්යාට තියෙන පිස්සුවෙමයි උත්තරේ හරවලා අපහු දෙන්නේ. ඒව නැතුව මම හිතලා දෙන්නේ කිව්වොත් චින්තා නෑ. ඒකට ප්‍රශ්නේ કૃතිම වෙනවා. යාම අවසන් හරස් ප්‍රශ්න දෙකක් අහනවා. ආනදේවසර තේරෙනවා. තේරුම් ගන්නනවා නිකන් කන්නාඩියක් මොනට ඇල්ලිල්ල විතරයි කරන්නේ. ඒක කරන්න ඇමරිකන් රිසර්ච් වලින් කියලා දෙනවා අනාගාමී මට්ටමින් එහාට ඉන්න කෙනෙකුට විතරයි ප්‍රශ්නේ තුලින් ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. අනික කට්ටිය ප්‍රශ්නේ Tamanට ප්‍රශ්නයක් කරගෙන උත්තර දෙන්නගේ දැනුම එනවා. අනාගාමී යාර ගියාට පස්සේ ප්‍රශ්න අහන්නට යාගේ දැනුම් ප්‍රමාණය තේරුම් කරලා දෙනවා මිසක් මේතරේ සෝස් එක හෙල්ලෙන්නේ නැහැ. සෝස් එකේ තියෙන රිෆ්ලෙක්ෂන් එකක් විතරයි ඒ පෙන්නපු දේ අනිත් පැත්තටලා පෙන්නනවා. ඒ දේ දැක්කට පස්සේ ඒ දෙනව දැක්කට පස්සේ ලෝකේ ලොකු ශාමින්සයි පණිසන්සේ මම අත බුදුමාහාර පිනක් කරලා තියෙන්නේ. ඒ වගේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. මෙච්චර මේ ගැටුම් ඇති කරගන්න මෙච්චර වාද විවාද කරන මෙච්චර තෝතෝ වරපල කියන ලෝකේ මොකක්වත් නැහැ. හැබැයි කුච්ච සම්පාදනය අවුරුදු 10 15 යනකොට ඉබේම ලෝකයට තේනවා දඟලන්න මොනවක්වත් ඕනේ යාට යාගේ අඩුපාඩු පෙන්නලා දෙන එක විතරයි රිදෙන්න තියෙන කරන්නේ. මයි ළඟ තියෙනවා නම් දෝෂයක් නැත්නම් අපි ළඟ තියෙන දෝෂය අපි යාට රිදවනවා. ඒකල යාගේ ඡන්දේ කඩනවා. ඒක සේවය කරලා යාගේ ප්‍රසාදය අපි කඩනවා මේ අපේ ඔලමුල කම නිසා. හරිවත් යනසි කරන්නේ. හොඳයි අපි විනාඩි 20ක් විතර කාලයක් ගන්න තියෙනවා. සාකච්ඡාව සඳහා ඉතින් වෙනත් ප්‍රශ්න නැහැ කියන අදහසින් ඉඳගෙන මම යෝජනා කරනවා ඒතාවතා ආදී ගාථා සජ්ජායනා කරලා අපි පින් පැමිණීමේ අපේ දේශනා ශ්‍රවණ සතිවාරය සමාප්ත කරමු. ඒතාවතා අජංගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදතු සබ්බ සම්පති සිද්ධියා ඉත්තාවතා චම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං ඡබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ඉත්තාවතා චම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං ඡබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතරං සමාගමෝ හෝතු යාව නිපාතපතිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතරං සමාගමෝ හෝතු යාව නිපාතපතිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාත